ඉතින් අපි ධර්ම දේශනාවට සූදානම් වෙන්න හදන්නේ සියලු දෙනාම සූදානම් වෙලා සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ පමාදං අප්පමාදීන යදානෝදති පණ්ඩිතෝ පඤ්ඤාපසාද මාරුය අශෝකෝ ශෝකිනින් පජං පබ්බතත්තේව බුම්මට්ටං ධීරෝ වාදී අවෙක්ඛති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ධර්ම දේශනාවට මාතෘකාවක් වශයෙන් ධර්මපදේ ප්‍රසිද්ධ බණ සදා මාත්‍රකා සපේන ධම්මපදේ අපමාද වර්ගයට අයිති ගාථා රත්නිකු ඉදිරිපත් කරන්න හේතුනේ අපි මීට ඉස්සෙල්ලා මේ යම්ති කළ පැසුණු වාරයක් පාසා චාරිත්‍රාක් වශයෙන් මේ වගේ පැයක ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා ඒ වෙනාවට මේ ධම්මපදේ අපමාද වර්ගය එකක් එකක් වශයෙන් තමයි අපි ඉදිරිපත් කරන්න එන්නේ යෙදුනේ. ඒ අනුව අපි අදත් ගිය පාර කෙරුව ගාතාවට පස්සේ තියෙන මේ ගාතාව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේකේ අටුවාව එහෙම නැත්නම් විස්තර සපේන අටුවාචාරින් වහන්සේලා සඳහන් කරන්නේ සර්වචන් වහන්සේ වැඩ ඉන්න කාලේ මහා කාශ්‍යප මහරතන් වහන්සේ පිපුලි ගුහාවේ වැඩ ඉඳගෙන හොඳ ගැඹුරු බණ භාවනාවකට සතියකටපත් වෙලා උන්වහන්සේ මේ ලෝකයා දිහා බලනකොට එක එක වර්ගයේ මිනිස්සු ලෝකේ පහළ වෙන හැටි, ඒ මිනිස්සු නැති වෙලා යන හැටි ආදි වශයෙන් දේවල් වල ඇතිවීම නැතිවීම දෙක දිහා බල බල ඉඳලා තියෙනවා. ඒ වෙලාවේදී සරුවඥන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මොන જાති විහරණයක කොයි වගේ තැනක මොනවා කරමින් ඉන්නවද කියලා හිතේතලා බලනකොට ඊ타මත්ම අප්‍රමාදී විහාරීව මේ ලෝකයේ සත්වයෝ ඇතිවීමින් නැතිවීමින් යන හැටි දිහා බලනවා දැකලා සර්වඥාන්සේට සතුටක් පහළ වෙනවා මගේ දරුවා මගේ ශිෂ්‍යයා මේ භාවනා ජීවිත උපරිම ප්‍රයෝජන අරගෙන මේ ලෝකයේ දිහාවට හිත යොදලා සංවේගයේ ඇතිව ඒ ලෝක සත්වයෝ ඇතිවීමෙන් නැතිවීමෙන් අනාකි දකදක ඉන්නවා කියලා ඉදිරියේ පෙනී ඉතලා සාරිපුත්‍ර ස්වාමීන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට සතුටක් එහෙම නැත්නම් කරපු දේ පිළිබඳව ස්තුති කිරීමක් වශයෙන් වගේ තමයි මේ ගාථාව දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ සරුවචන් වහන්සේට හෝ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට එච්චර විශේෂ සිද්ධියක් නොවුණත් එදා මෙදා තුර මේ ගාථාව ඇසීමෙන් බොහෝ දෙනාට මේ සරුවචනාසිකේ පණිවිඩය නැත්තම් බුදුහාමුදුර ඇරිච්චාම අනේපුත් මහ රහතන් වහන්සේලා විවේකයෙන් ගත කරන කොහොමද ගත කරන්න කියන පණිවිඩය ප්‍රසිද්ධ වීම නිසා බොහෝ දෙනා තම තමන්ගේ ජීවිත හැඩගස්වාගෙන තියෙනවා මේ වාගේ ගාතාවල අනුව. ඉතින් මේ කෙටි නිදාණය පසුබිම සම්බන්ධ කරගත්තට පස්සේ බලාපොරොත්තු වෙන්නේ මේ ගාතාවෙන් අපි අපේ ජීවිතවලට මොකද්ද ගන්න තියෙන ආදර්ශය මොකද්ද ගන්න තියෙන පාඩම කියලා තේරුම් ගන්න. ඉතින් මේකෙදී සර්වචනසේ සඳහන් කරනවා පමාදං අපමාදේන යදානෝදති පඬිතෝ. පඬිතයයි කියලා කියන්නේ අසුවිරු තැන්ගත්තාසීමේ හොඳ විවේකයේ ගැන දන්න කාය විවේක, චිත්ත විවේක, උපති විවේකයේ ගත කරන කෙනෙකුට නැත්නම් අපේ ශාසන විවහාර වශයෙන් ගන්නවා රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ. එයා තමයි කට ඇරලා පඬිතයි කියලා කියන්නේ. එවැනි කෙනා පමාදං අප්‍රමාදේන නෝදති. ප්‍රමාදය අප්‍රමාදයෙන් ජය ගන්න. ප්‍රමාදේ අප්‍රමාදේ ප්‍රතිස්ථාපනය කර ගන්නවා. ඒක නිසා ඒ පුදුල නිතරම බලන්නේ නොහික්මුණු මනස එහෙම නැත්නම් සංවරණ විච්ච මනස අභාවිත මනස ස්වභාවයෙන්ම ප්‍රමාදේ ගත කරනවා. ඒ ප්‍රමාදය 100ට 100ක්ම අප්‍රමාදව ගත කරනවා කියන එක නෙවෙයි උත්සාහ කරන්නේ හැකිතාක්‍රට ප්‍රමාදේ හඳුනාගෙන ප්‍රමාදේ අප්‍රමාදයෙන් යටපත් කරලා ප්‍රතිෂ්ඨාපනය කරලා ක්ෂණය උපා ගන්නයි පඬිතය කටයුතු කරන්නේ. කියන්නේ කෙනා ප්‍රමාදං අප්‍රමාදේන නෝදති නෝදති කියලා කියන්නේ යටපත් කරනවා. ජය ගන්නවා කියන අදහසයි. ඒ නිසා පඬිතයාගේ වැඩ පිළිවෙලේ තියෙන්නේ එළඹ සිටි මොහොත එහෙම නැත්නම් සතිය කියලා ගන්න පුළුවන් අප්‍රමාදය කියලා ගන්න පුළුවන් ඒක සඳහා හැම වෙලාවෙම ලදලද අවස්ථාවේ ප්‍රයෝජන ගන්න එක. අන්න විදිහට ලදලද අවස්ථාවේ ප්‍රයෝජන ගැනීම ශාසනික වශයෙන් හඳුන්වන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ක්ෂණ විපත්තිය කියලා කියන්නේ ඒ ලද යම් චිත්තක්ෂණයක එලෙපසිට සිහි නැත්තම් පමාවට වැටිලා නම් ඒ ක්ෂණ සම්පත්තිය ඉක්මවපයි කියලා කියනවා. ක්ෂණ සම්පත්තියට එළඹෙනවයි කියලා කියන්නේ හැකිතාක් දුරට අප්‍රමාදීව ගත කිරීමයි සත්‍යමත්ව ගත කිරීමයි වර්තමාන මොහොතට එළඹව ගත කිරීමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් කරා අර තාලෙට නොඉක්මිච්ච මනස, අසංවර මනස, අභාවිත මනස ස්වභාවයෙන් පමාදයට වැටෙනවා. මේ බව දැනගත්තා වූ පඬිතුති මේ හැකිතාක් දුරට අප්‍රමාදයේ මේ ප්‍රමාදය ප්‍රතිස්ථාපනය කළ යටපත් කරලා ගත කළොත් පඤ්ඤාපසාද මාරුය අශෝකං ශෝකිනින් පජා හරියට මේ ප්‍රඥාව නැති මහා ප්‍රාසාදයට නැගලා මේ ශෝක කරන ජනතාව අනු අතරෙහි අශෝකව ගත කරනවා මේ භාවිතා බණ භාවනා කරන්නේ නැති කට්ටිය දෙන්නේ මේ පොළොව තලයේ ජීවත් වෙනවා පොළොව මට්ටමේ ජීවත් වෙනවා ඒ මිනිස්සුયો ලද්දා පටන් ශෝකෙන් තමයි ගත කරන්නේ ජීවිතය පටන් ගන්න තැනින්ල අඬාගෙන ඉපදිලා අඬවාගෙන මරණයට යන ජීවිතයක් තියෙනවා අර අප්‍රමාදයෙන් ප්‍රමාදය යටපත් කළා කියන සම්පත්‍ය උපයන්නා වූ පඬිතුමා බුදුරජාණන් වහන්සේ විස්තර කරන විශාල ප්‍රාසාදයක් උඩට ගිහිල්ලා උස තට්ටු කොට නැගිලා කොට ගිහිල්ලා පොළොව බලනවා පොළවේ ඉන්න මිනිස්සු ප්‍රමාදයට වැටිලා මේ ශෝක වෙලා මෙතන කියන බලා මේ අසහනයටපත් වෙලා මානසික ආතතියටපත් වෙලා උතුමාකාර විදියට දඟලලා මැරලා යනවා අර අප්‍රමාද කෙනා උඩට නැගලා කන්දක් උඩට නැගලා එහෙම නැත්නම් කුසකොට නැගලා කොටදලා බලනවා බලනකොට ඒ ශෝකී ශෝක කරන ජනතාව අතර අශෝක්‍යව ශෝක නොකරන්නේ විදියට බලාගෙන ජීවත් වෙනවා මේගොල්ලන්ට මේ කන්ද නැ ගන්න බැරි නිසා මේගොල්ලන්ට මේ උසකොට නැගිල්ලට යන්න බැරි නිසා ප්‍රඥාව සාක්ෂාත් කරගන්න බැරි නිසා අප්‍රමාදය උපයා ගන්න බැරි නිසා එළඹ සිටි මොහොත නැති නිසා චන සම්පත්‍ය ඉක්මවා ගත්ත නිසා ශෝකීන් අතර ශෝකීන්ව මැරලා තමන් ඊට අවිරුද්ධව ප්‍රමාදී අප්‍රමාදයෙන් ජයගත්ත නිසා අද මේ ප්‍රඥා ප්‍රසාදය උඩට නැගලා ඒ ශෝකීන් දිහා අශෝකව බලන්නේ. එනිසා මේ අප්‍රමාදයේ තියෙන පුදුමාකාර විඥාමය ශක්තියක් එහෙම නැත්නම් ආරසාවක් ඒ බොහෝ දෙනා ශෝකක ශෝකයෙන් ගත කරන බොහෝ දෙනා අතර Taman ඒ අතර පිරිසත් එක්ක හිටියට මොකද පොඩි පරස්පර පරස් මේ ඉඩ ඉඩක් පරස්පරයක් ඇති කර ගන්න පුළුවන්. එතකොට නිකන් ආරසාවක් තියෙනවා. ශෝක කරන්න අතර නිස්සෝකව අශෝකව ඉන්න පුළුවන් අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමන් කියලා කියන්නේ අශෝක වූ රජස්සලින්තර වූ ക്ഷേම භූමියකටපත් වුණා වගේ පේනවා ඒ නිසා අප්‍රමාදයේ විස්තර කරනකොට මෙතනදි මම ප්‍රකාශනය කරන මෙතන අප්‍රමාදී කියන්නේ සතිය කියන අදහසෙන් මම මේ කතා කරන්නේ එතකොට සතිය දිනු කරපේකන අප්‍රමාදේ ප්‍රමාද දිනු කරපේකන බුදුජාන වාසේ දකින්නේ මේ මිනිසෙන් අතර ශෝක කරන මිනිසෙන් අතර විශාල උසගොඩ නැගිලට ගිහිලා ඒ මිනිස්සු දිහා බලනවා වගේ එහෙම නැත්නම් අර කුරුල්ලෙක් පොළොව දිහා බලනකොට බලන බැලනවා එහෙම නැත්නම් අපිට වෙන්නේ අර ශෝක කරන්න අතර ශෝක කරන්නේ බාටපත් වෙලා ශෝකය කරමින් ඉපදිලා ශෝක කරමින් මැරලා යනවා. ඒ නිසා අප්‍රමාදයේ ශක්තිය වඩන කෙනෙකුට ශෝකයෙන් ඈත්වීමකුත් සිද්ධ වෙනවා. ශෝක කරන්නන්ගෙම ඈත්වීමක් සිද්ධ වෙනවා. මේකට කියනවා විවේකී කියලා. මේ විවේකී ආකාර තුනකට කෙනෙකුට Tamanට හිතට වදා ගන්න පුළුවන්. කාය විවේක, චිත්ත විවේක සහ උපදි විවේක වශයෙන් කාය විවේකය කාටත් තේරෙන එක ඒක තමයි සරුවචනාංශය සඳහන් කරන්නේ මේ සතියක් අප්‍රමාදයක් ගැන කතා කරනකොට ප්‍රමාදේ ජීවත් වෙන එකනට අප්‍රමාදය හඳුන්වා දීමේදී අසතියෙන් ජීවත් වෙන එකනට සතිය හඳුන්වා දීමේදී සරුවචනාංශයේ කාය විවේකේ ප්‍රසිද්ධ කරන්නේ අරඤ්‍යගතෝවා රුක්ඛ මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියයි. අරඤ්‍යගතයි කියලා කියන්නේ කැලේකට රින්ගනවා කියන අදහසයි. රුක්ක මූල කියලා කියන්නේ සම්පූර්ණ ස්වභාවික විවේක තනක තනක ශුන්‍යාගාරය කියලා කියන්නේ කාම භෝගින්කින් තොරතන කොච්චර සෙනග හිටියත් ඊයත් වේතෙන් රසුනේ කාමයේ කාම ගුණය කාම ඡන්දේ වඩවන්න නෙවෙයි නම් කාමයාගේ ආදීනවේ දැකලා කුසල ඡන්දේ වඩවන්න නම් ඒකට ශුන්‍යාකාරයක් කියනවා එතකොට කාය වශයෙන් පොඩි විවේකයක් ලැබෙනවා ඊට පස්සේ ඒ විවේකයේ ලබාගෙන එතන මේ බාලදක්ෂෝ ජම්බරියකට ගිහිල්ලා සින්දු කියනත් නටා ඉන්නවා වගේ නෙමෙයි එහෙම නැත්නම් කාමභෝගීන් විවේක බලාගෙන යන කට්ටිය ගමන් ඇවිදලා ගිහිල්ලා කැලේටලා විවේක වෙනවා වගේ නෙවෙයි කාය විවේකේ ලබාගත් කෙනා ඒකේ තියෙන අපහසුකම කාර්යබර ජීවිතයක් ගත කරන කෙනෙකුට මෙහෙම දවසක් වෙන් කර ගන්න තියෙන අමාරුව කොච්චර දුර යන්න ඕනද කොච්චර සංවිධානය කරන්න ඕනද මුදලක් හටවන්න කියලා දැනගෙන ඒ ලැබිච්ච විවේකය චිත්ත විවේකයේ සඳහා යොදා ගන්න නැතුව ඒක ආයසරයක් අල්ලාහ් සඳහා නැත්තම් අශෝධභාවයේ තන වඩා ගන්න කියොත් ඒ කියන්නේ අර අප්‍රමාදී තාමත්ම පහත්ම මට්ටම විතරයි තේරෙන්නේ ඊට ඉහළ මට්ටම තේරෙන්නේ එනිසා සතිය වඩන්න අවශ්‍ය පරිසරය විතරක් ගැන හැඟීමක් තියෙන නමුත් පරිසර ලැබිච්චාම ගත කරන්න ගන්නවා. නමුත් පඬිතය කියන්න බෑ එහෙමනම් ඒකෝට කියන්න පුළුවන් සෙනගෙන් වෙන් වෙන්න යාට දැනුම තියෙනවා. නමුත් වෙන් වෙලා වෙන්වීම සහිත පුද්ගලයා සමග ඉඳ තේරෙන්නේ නැහැ වෙන් වෙච්ච තැන ගත කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් එතෙන්දී ආයශරයක් අපි ප්‍රතිසද කරගන්න වෙනවා. ලබාගත් කාය විවේකයේ චිත්ත විවේකයක් පාටපත් කරගන්න. මෙතන ඇත්තටම චිත්ත විවේකයේ කියන වචනේ සාමාන්‍ය ශාසනික අර්ථයේ තියෙන්නේ හිතේ පහළ වෙන නීවරණ ධර්ම ටික කාමච්ඡන්දයමයි නැවතත් ඉස්සර වෙන්නේ මොකට අවිජ්ජා කාමච්ඡන්ද ව්‍යාපාද උද්ධච්ච කුච්ච ජීනමිත උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පහෙන් තොර වීම මේක ඉතාම අමාරු දෙයක් මේක කය කැලේකට යනවා වගේ ලේසි නෑ යෝගෙම නැත්තම් රුකහක් වල ගිහලා ඉන්න ඕන වගේ ලේසි නෑ එතන ශූන්‍යාකාරයකට ගෙනියනවා වගේ ලේසි නෑ. මම මේ ලේසි කියන වචනේ පාවිච්චි කරන්නේ සාපේක්ෂයෙන් අද ඇත්තටම කියනවා නම් කැලේකට යන එකත් ලේසි නෑ. ගහක් වලට ගිහින් ඉඳගෙන ඉන්නවා කියන එකත් ලේසි නෑ. භාවනා කරන පිරිසක් එක වාලයකට එකතු වෙලා ශූන්‍යාකාරය කතා කරනවා කියන එකත් ලේසි නෑ. අපේ කිසිම ලෝකයේ තියෙන විශයක් අපිට ඒකට උදව් උගන්නන්නෙත් නෑ පහසුකුනුත් නෑ. නමුත් මම කියන්නේ ඒ ඒක කොහොම හරි ප්‍රයෝගයක් කරන්න පුළුවන්. සැලසුම් කළා කරන්න පුළුවන්. නමුත් ඒ ගියාට පස්සේ ඒ ලැබිච්ච කාය විවේකය, චිත්ත විවේකයක් පිණිස යොදවලා සාර්ථක වෙනවා කියන එක බොහෝමත්ම කලාතුරකින් වෙන්නේ. ඒක කියන්නේ දුව හැල්මේ දුවන අස්පෙක්ට අලු පෝල් ගෙඩියක් තියන්න හදනවා කියන්නේ. එහෙම නැත්නම් කෙලින් කළා හිටපු ඉදිකට්ටක් උඩට අබහුරක් වක් කරලා කවදා හරි කා බෑටයක් ඉදිකට්ට උඩ සමබරව හිතී කියලා ඉඳී කියලා අපේක්ෂා කරනවා වගේ වැඩක් තමයි නිවර්ණයෙන් තොර සත්‍යමත් අප්‍රමාදී තනක් ඇති කරගන්න. ඇත්තටම කියනවා නම් අද භාවනා ලෝකය නැත්නම් භාවනා කියන වචනේ සම්බන්ධ වෙන්නේ මේ චිත්ත විවේකයට තමයි. ඒක ඒකම නෙවෙයි හරි එක නමුත් ඒකේ අද හඳුනාගෙන තියෙන්නේ ඒක සඳහා. ඇත්තටම ඒ හැඳිනීම මේ විවේක වුණාට පස්සේ කාය විවේකේ විහරගතතර පස්සේ චිත්ත විවේකේ තමයි උත්කෘෂ්ඨම දේ කියන එක තමයි ਸਰවඥාන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලා තිබුණු ජනමතේ ජන විඥානය. නමුත් ਸਰවඥාන්සේ ඒක පොඩ්ඩක් විනාශ කරා චිත්ත විවේකටත් එහා ගිය උපදිවේකයක් හඳුන්ලා දීලා. නමුත් බෞද්ධයා පවාද තාමත් ඔය චිත්ත විවේකේ මුල් කරගෙන තමයි භාවනා ජීවිතය කල්පනා කරන්නේ. ඒකත් නරක නෑ. නමුත් ඒක ශීර්ෂයක් හරියනවා. කෙසේ නමුත් මේ චිත්ත විවේකයේ සඳහා නැත්නම් අප්‍රපාදයේ ඉහළ මට්ටමට නැංවීම සඳහා නැත්නම් සතිය බලවත් කිරීම සඳහා චීන ඔක්කොම ගුරුවරුකම් මල්ලට පොදියට මිටියට තමයි භාවනා උපදේශ කියලා කියන්නේ. ඉතින් ඒක ලාද ලෝකයා දැන් අවුරුදු 20කට 30කට වැඩිය ගෞරවගාම්භීර විදිහට සලකන්න පටන් ගන්නවා. ඒකෙන් සෑහෙන පිරිසක් එකට බහගෙන වැඩ කරන ගතියක් තියෙනවා ඒක අද යුගයේ තියෙන වටිනා අවස්ථාවක්. ඒ සඳහා ගුරුකුල වාද රාශියක් තියෙනවා කර්ම රාශියක් තියෙනවා සමත භාවනා විදර්ශනා භාවනා වශයෙන් භාවනා ක්‍රම තියෙනවා භාවනා මධ්‍යස්ථානයෙන් බෙදී කර තියෙනවා. ඒක ඉතාමත්ම අල්ප කොටසක තමයි මේ ථේරවාද භාවනා ක්‍රමයේ හිටලා තියෙන්නේ. ඒක උත්කෘෂ්ඨ භාවනාවක් වෙන්න පුළුවන් ගුණාත්මය අතින් ඔ ප්‍රමාණය අතින් ගත්තොත් ථේරවාද බුද්ධ ආගමේ භාවනාව අද ලෝකයේ චිරණ භාවනාවත් එක්ක බලනකොට මේ රුපියල් ඇස්සේ අලුකල් ගහන්න හදනවා වගේ වැඩක් තමයි. ඉතාමත්ම සුළු පිළිසක් තමයි ථේරවාද භාවනාව කරන්නේ. ඉතින් ඒ කරන අයතුල පවා নানা ප්‍රකාර ගුරුකුල වාද තියෙනවා. নানা ප්‍රකාර භාවනා කර්මස්ථාන තියෙනවා. භාවනා උපක්‍රම රාශියක් තියෙනවා. ඒ අතර විතාල රණ්ඩුත් තියෙනවා. ගැටුම් තියෙනවා. විවිධ ක්‍රමවලට වෙනද පොලේ බඩු විකුණන්න හදනවා වගේ මේ ක්‍රමය හොඳයි අර ක්‍රමය හොඳ නැහැ මේක කෙටි මේක ඉක්ම ප්‍රතිඵල ලබා දෙන ආදි වශයෙන් විවිධාකාර ඒ තරගකාරීත්වයක් හරියට වෙළඳ පොලක කාම භෝගින් ඉන්න වෙළඳ පොලක තියනා වගේ භාවනා ශේෂ්ත්‍රය තියෙනවා ඒ නිසා භාවනාවට එළඹෙන්න පෙළඹෙන්න ආධුනිකයා නවකයා ආධිකම්මිකයා හරි අපහසුවකටපත් වෙනවා අපි කොහෙන්ද මේකට බැසගන්නේ චේතනදී මම 77 78 විතර ඉඳලා විශේෂයෙන් ගොඩාක්ල් ගත කරපු කෙනෙක් විදිහට මම දැකලා තියෙනවා මට මේක සඳහා දෙන්න තියෙන දාල උපදේශය තමයි තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ කොතෙන්ද කියන එක හැඟීමක් තියෙනවනම් පොඩි ට්‍රයිල් ඇන්ඩ් එරර් සිස්ටම් එකකින් එහෙම නැත්නම් හරි වැරදි ක්‍රමයකින් ගුරුවරයෙක් ක්‍රමයක් භාවනා උපදේශයක් ලබා ගන්න ලේසි. තමන්ට එල්ල පිළිබඳ හැඟීමක් නැත්නම් විශේෂයෙන්ම තමන් මේ භාවනා කරන්නේ පහත්තරකක් සඳහා නම් ජීවන නැවි මෙපිට දෙයක් නම් පටලවිල වෙනවා වැඩි සංකර වෙනවා වැඩි භාවනාවෙන් ආනදර කර ගන්න වැඩි. නමුත් එතනත් නැවතත් ප්‍රශ්නයක් යටපත් වෙනවා. පෘථක් ජනම ඉඳගෙන ගෙවල් දොරවල් කටයුතු කරන ගමන් අපි කොහොමද මේ නිවන කියන එක හරියට දැනගෙන ඒකටම එල්ල කරන්නේ? මොකද නිවන නිර්වචනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිවන කියන එක හිතලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක පරිණාමය වෙමින් යන පරමාර්ථ ධර්මයක්. නැත්නම් භාවනා යෝග්‍යවතය දිනුනෙට දිනුනෙට නිවන පිළිබඳ විවිධ අර්ථකථන දෙනවා. නමුත් අඩු ගානේ මේ භාවනා වැඩපිළිවෙලේ මට ඕන කරලා තියෙන්නේ නැත්නම් ඒ සඳහා මම දෙන අර්ථය තමයි ඇත්ත ඇති හැටියට දැක ගැනීම කියන පරමාර්ථය නම් පැටලෙන තැනදී දාන්න. ඉන් මේ පිට නානා ප්‍රාදාසතු භාවනා කරන පිරිස මම දැකලා තියෙනවා. බොහොම ඉක්මනට දුවලා සාර්ථක වුණයි කියලා කියනවා. නමුත් කවදා හරි සංකෘතාවයකට වඩලවිල්ලකට සංකීර්ණතාවයකට පත් වෙනවා. ඒ නිසා හොඳට ඒක කැඳේ ගල බීරුවගේ තේරුම් ගන්න ඕන අපි මේ කාය විවේකයේ උපයන්නේ චිත්ත විවේකයේ උපයන්නේ උපදි විවේකයේ උපයන්නේ කුමක් සඳහාද කියන ඇමරිකන් බුද්දිසම් කියලා එකක් තියෙනවා දැන් බිස්නස් බුද්දිසම් කියලා එකක්. ඒකෙදි විකුණනවා. මාස 3කට මෙච්චර ඩොලර් ගාණක් ගෙවනවනේ මෙන්න මේ මේ දේවල් ලබලා දෙනවා කියලා. ඉතින් ලබලා දෙලා නැත්තම් නඩු දාන්න පුළුවන්. ඒ ඒ කියන්නේ පැහැදිලිවම තුච්ඡ දෙයකට සංගමේ හේතු කරලා. පහත් දෙයකට හේතු කරලා තියෙන්නේ. ඒත් එහෙම හරි එහෙම හරි බුද්ධ ආගමක් ඇමරිකාව වගේ රටකට හරි ගියේ ඒත් පැයට කාලේ. එච්චර පරණ ඉතිහාසයක් ඒකේ නැහැ. ඉතින් ඒ නිසා ලංකාවගේ සම්ප්‍රදාන කූල රට කීපදෙලා දෙමාපියෝ බුද්ධහල මේ වෙලා මේ වගේ ප්‍රශ්නක විසඳීම සඳහා Taman පපුවට තට්ටු කරලා අහගන්න ඕනේ. මම මේ ප්‍රයත්නය කරන්නේ මොන වගේ પરමාර්ථයක් ඇතුවද කියලා. අපි නිවන කියන එකත් පැත්තක දාමු. අපි ඒ නිසා ඉස්සරහින් තියාගන්නවා නම් වඩා හොඳයි කියලා මම යෝජනා කරන්නේ ඇත්ත ඇති හැටි දැනගැනීම සඳහා. මේ ඇත්ත ඇති ඇතියෙන් දැන ගැනීම සඳහා කායි විවේකයේ ලබා ගත්තා කියලා හිතමු යම් කිසි කෙනෙක් ප්‍රයෝගයෙන් ඒකට පස්සේ මේ චිත්ත විවේකය කියන මේ නීවරණ ධර්මය දුරු කිරීම සඳහා අපි නීවරණ පහ යරවත් කිරීමට ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් ඉස්සරහින් තියාගන්න. අප්‍රමාදය ප්‍රමාදය අප්‍රමාදය යටපත් කරන්න කියලා කියපු වචනේ ඒ ඒ සන්දර්භය තුලින් කියන්න පුළුවන් නීවරණ ධර්ම මේ ඉන්දිය ධර්ම පහෙන් යටපත් කරන්න කියනවා. එතකොට මේ නීවරණ ධර්ම යටපත් කිරීම සඳහා ශ්‍රද්ධා, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා කියලා ගුණ ධර්ම පහක් අපි වට ඉන්දිය ධර්ම කියලා කියනවා, බාල ධර්ම කියලා කියනවා. මෙන්න මේ ධර්ම පහේ ශ්‍රද්ධාවමයි මගේ මේ වැඩපිළිවෙලේ පෙර ගමන් කාර්යය කියලා සද්ධාචරිතයා සද්ධාව ඉස්සර කරන යන්න පටන් අරගත්තොත් හුඟක් දක්ෂකම් පාන්න පුළුවන් තමන්ගේ හිතේ තියෙන අර ඇදහිීම නිසා. කුසල ඡන්දේ නිසා, අදිමොක්ඛේ නිසා. නමුත් නොඇති යනවා වරදෙන්නේ නෑ කියලා තාතිකයක් නෑ. ඊට වීරියවන්තයා විරිය ඉත්‍තිපාදේ ඉස්සර කරගෙන මොන තේයාවක් මං කඩාගෙන යනවා කියලා යන්නත් පුළුවන්. එතකොට තෑගි ලබන්නත් ඉඩ තියෙනවා, වීරත්වය ලැබෙන්නත් ඉඩ තියෙනවා. නමුත් යම් හේකින් Tamange ඒ අවශ්‍ය ශක්තිය නැති වුණොත් ඒ වීරත්වය කරගන්න බැරි වෙනවා. එතකොට මේ සතිය ඉස්සර කරගෙන යන්න පටන් අරගත්තොත් මේ ආතාවය පින්න විදිහට අප්‍රමාදී ඉස්සර කරගෙන යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයා සතිය අප්‍රමාදී ඉස්සර කරගෙන යනකොට මේ සතිය වඩන්නේ මේ අප්‍රමාදේ වඩන්නේ ඇති හැටිය දැක ගන්නවායි. යථා භූත ඥාන දර්ශනය කියලා කියනවා. ශ්‍රද්ධාවන්තය ශ්‍රද්ධාව වඩන්නේ තථාභූත ඥාන දර්ශනය සඳහා කියලා කියන්නේ ඉඩ තියෙනවා. වීර්යවන්තය වීර්යවන්ත වෙන්නේ යථාභූත ඥාන දර්ශනය කියන්නේ ඉඩ තියෙනවා. සත්‍යමන්ත පුද්ගලයා සත්‍යමත් වෙන්නේ ඒක සඳහාමයි. සමාධි වඩන කෙනා සමාධි වඩන්නේ ඒක සඳහාමයි. ප්‍රඥාවන්තය ප්‍රඥාව වඩන්නේ ඒක සඳහාමයි. නමුත් මෙන්න මේ පහේ මේ සතිය ඉස්සර කරගත්තා කියන එකේ තියෙන වටිනාකම් පෙන්වන්නටයි මම මෙච්චර වචන ප්‍රමාණයක් පාවිච්චි කරේ. යම් කිසි කෙනෙක් මේ ඇත්ත ඇටි ඇටි දැක ගැනීම සඳහා පෙරගමන් කරුවා වශයෙන් සතිය ඉස්සරහින් තියාගත්තා නම් සතිය පිහිටුවා ගත්තා නම් සතිපට්ඨානය ගත්තා නම් පඩලවි අඩුයි කියන එකයි කියන්නේ. පසුගිය දවස් ටිකේම රිට්‍රීට් වලට ගියාට පස්සේ හැමදාම ඒක හඳුන්වා දෙනකොට මොකද දෙනෙක් ඉන්නේ ඇත්තටම දන්නේ නැත්තු නමුත් හඳුන්වා දීමේ දේශනයක් දෙනකොට මේ ටික මම අවධාර්ණයෙන් කතා කරනවා අපි මේ රැස්ුනේ වෙන්න මොනවත් වඩන්න නෙමෙයි සතිය වඩන්න පමණයි වෙන වෙන දේවල් නරක දේවල් කියන එක නෙවෙයි කියන්න හදන්නේ ඒ දේවල් සඳහා කතාව හෝ තේමාව හෝ પરමාර්ථයේ එහෙම යන්න පටන් අරගත්තොත් මේ සතිය වඩන වැඩ පිළිවෙලේ බාධා වෙන්න නිසා මම හැම කෙනාගේම කාරණක විගහිනවා කරුණා කරලා අපේ ඉස්සරහා සාකච්ඡාවක් භාවනාවක් ධර්මදේශනාවක් සතිශකරණ යාමයක් කරගන්න කියලා. ඒත් හරි අමාරුයි අහන ප්‍රශ්න 185ක් හෝ 90ක් අහන්නේ සතිය සම්බන්ධයෙන් නෙවෙයි. ඒත් දන්නෙත් නෑ මේ ප්‍රශ්නේ කොහෙන්ද එන්නේ කියලා. නමුත් කියනකොට තේරෙනවා කැමැතිම නෑ. මොකද්ද වලයක් තියෙන මේ සතිය ඉස්සර කරන යනවට වැඩිය සද්ධා ඉස්සර යන කැමැති. සමාධිය ඉස්සර කරන යන්න කැමැති. වීර්ය ඉස්සර කරන යන්න කැමැති. ඉතින් ඒ ඇයිට මේ සතිය ඉස්සර කරන යන් කිව්වහම ඉතින් සෑහෙන මුසුප්පු වෙන ගතියක් තියෙනවා. ඒක මොකද සද්ධාව නම් ඒගොල්ලන්ගේ යන ගමනේ පෙති මූලික Javaය පුළුවන්ද සද්ධාවන්තචාරිචර සතිය ඉස්සර කරන ගිහලා මේ ජාම බේර ගන්න. දැන් වීර්ය නම් එයාගේ චරිත ලක්ෂණ යාට පුළුවන්ද සතිය ඉස්සරහින් තබා ගැනීමෙන් ඒ වීර්ය කරලා දෙන වීර්යයෙන් ලැබිච්ච තියෙන ජම්මාන්තරගතව ගෙනාපු උපනිෂේ සම්පatti බඩ ගන්න පුළුවන්. හුඟ දෙනකොට තියෙන මේ සමාජය පිළිබඳව තියෙන ඉෂර කරන ගතිය එයාට පුළුවන් මේ සති ඉෂරණ යන්න කියන එක ඒ ඇත්ත පුද්ගලිකව මම දන්නවා තර්ක කරනවා. නෝ සර්වචනාංශේ සතික්වාම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියලා මාන්නේ මේ සතිය සියලු තන්හි අවශ්‍ය වෙනවා කියන එක මම ප්‍රකාශ කරලා තියෙනවා කියලා හරිම අවධානයකට දීලා තියෙනවා. ඒකේ කැපී පෙනෙන ලක්ෂණය තමයි සතිපට්ඨාන සූත්‍රය. සිංහලයා බෞද්ධයා සතිපට්ඨානෙ කියුවත් ලොකු දෙයක් කියලා හිතනවා. අර්ථ දැනගත්තත් ලොකු දෙයක් කියලා හිතනවා. භාවනා කරත් ලොකු දෙයක් කියලා හිතනවා. ඉතින් ඒක නිසා අපිට කවදා හෝ Taman සද්දා චර්චයක් වුණත්, වීර්ය චර්චයක් වුණත්, සමාධි චර්චයක් වුණත්, ප්‍රඥා චර්චයක් වුණත් මේ අප්‍රමාදයේ මුලට තබා ගැනීමෙන් කවදාකවත් ඒ චරිත ලක්ෂණයට හානියක් හෝ හරස්කපීමක් සිදු වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි සංකරතායන තියෙන தත්ත්වය අඩු නිසා කිටිම මාර්ගය හොයා ගන්න පුළුවන් කියන එක මේ අප්‍රමාදේ සහ සතිය ගැන කතා කරන එකෙන් බලාපොරොත්තු වෙන දේ. ඒක තමයි මම හිතනවා මේ මෑත අවුරුදු 30 40 ථේරවාදයට හම්බෙච්ච ලොකුම පාඩම. හැබැයි ථේරවාදයේ වුණත් අපි මේ වගේ භාවනා කරන පිරිසක් එකතුලා මෙහෙම කතා කරන ප්‍රසිද්ධිය කතා කරන්න පුළුවන් වුණාට තේරවාදෙම 99%ක්ම තාම දන්නේ නැහැ. සර්වඥාන්සේගේ ධර්මයේ මේ අප්‍රවාද කියන පදයට පිටු කරන්න පුළුවන් කියලා. සතිය කියන පදයට පිටු කරන්න පුළුවන් කියලා. නිකන් මේ PhD එකක් ගන්න දර්ශන විද්‍යාව වශයෙන් නෙවෙයි. ඒකටත් පුළුවන් භාවනාවටත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි සතියට නිවන දක්වාම ගෙනියන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. ඒක දන්න තේරවාදී බෞද්ධයන් අතරත් 100ට ගන්න බැලුවොත් ඉතාම සුළු ගාණයි ඒ භාවනාවේදී තියෙන සතිපට්ඨානේ බව දන්නේ අප්‍රමාදේ බව දන්නේ ඒක මෙහෙමයි පොතේ සඳහන් වෙන්නේ ඒක මෙහෙමයි ක්‍රියාවත් කරන්නේ ඒක මෙහෙමයි නිවට ගෙනියන්නේ කියන එක දන්න ප්‍රමාණය අඩුයි. ඉතින් ඒ නිසා මම මේ වගේ ගාතාවක් තේමා වශයෙන් ගත්තේ පමාදං අප්‍රමාදේන යදා නෝදති පඬිතු. බුදුජානනාංශයේ මේ ප්‍රමාදේ අප්‍රමාදේ විදිහින් ප්‍රතිස්ථාපනය කරගෙන ඒක ජයගත්ත පඬිතුයා කන්දක් උඩ නැගලා ප්‍රාසාදයක් උඩ නැගලා මේ ශෝකී ජනතාව දිහා නිස්සෝකීව බලානින්න ශක්තියක් ලබනවා කියන එක මතු කළ දෙන්න තමයි ඒකයි. ඉතින් ඒක නිසා අපි අර වාගේ කාය විවේකයක් අරගෙන චිත්ත විවේකයේ පිස්ස නිවර්ණ ධර්ම තුරු කිරීමට නැත්නම් සමාධියක් ලබා ගැනීමට කටයුතු කරනකොට සමාධිය ඵලය වශයෙන් තියාගෙන ඒ සඳහා ඇති උපාය මාර්ගය ඒ සඳහා ඇති ක්‍රම සහ විදි සතිය වශයෙන් තියාගන්න කියන එකයි මට මේ මතු කළ දෙන්න ඕනේ කාරණා. ඒ නිසා සතිය ආසන්න කාරණා වශයෙන් කරගෙන සමාධිය වැඩි වීමට කටයුතු කරනවා නම් පරියන්කේදී සතිය වඩන. ශක්මන් කරනකොට සතිය වඩන. ඉතින්ද වැඩ කරනකොට සතිය වැඩි වීම කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට මේ තමන්ගේ දුකෙන් පොඩ්ඩක් ඈත් වෙලා තමන්ගේ දුක දිහා බලන්න පුළුවන් ගතිය නිවන් ලබන්න ඉස්සරලම බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමන් වෙනදා දුකක් වශයෙන් සලකන කංකරච්චලයක් වශයෙන් සලකන එහෙම නැත්නම් කාලකණිකමක් විදියට සලකන මුස්පේන්තු ගතියක් වශයෙන් සලකන මේ දුක මේ ගමනට අමුද්‍රව්‍යයක් කරගෙන බාධකයක් නෙමෙයි මේක සාධකයක් වඩපත් කරගන්න සතිය ඊටාමත පටන් ගන්න වෙලාවෙ ඉඳලම ලකුණු පෙන්වනවා. ඒ පෙන්නන එක ආරම්භක වෙලාවේ යෝගාචරයකට එච්චරම ආහාර වෙන්නේ නැති වෙයි, ගෝචර වෙන්නේ නැති වෙයි, තේරෙන්නේ නැති වෙයි. නමුත් මේ ඇතිවීම නැතිවීම දෙක පේන්න පටන් අර ගන්නකොට යෝගාචරය සෑහෙන දුරට සැප වේවා, දුක වේවා, ලාභ වේවා, පාඩු වේවා ධර්මතාවේදී පොඩක් දුරස්ත බැල්මක් යොදන්න පුළුවන් ශක්තියක් ලබනවා. මේ සංසිද්ධිය වෙලා තියෙන්නේ ඒ මහකාශ්‍යප මහරතන් වහන්සේ හොඳට සතිය පිටවගෙන මේ දේවල් ඇතිවීමෙන් නැතිවීමෙන් යන හැටි දැකීම සඳහා තමයි Tamange ආර්යත්ත බල සමාධිය මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. සතිය පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක දැකලා කරපු ප්‍රීති වාක්‍යයක් තමයි මේ අපි ඉස්සරහින් තියාගත්තේ. මේ ශෝකී මිනිසුන් අතර නිශෝකීව ඒ වගේම බාලයන් අතර පඬිතෙක්ව ගත කරන්න පුළුවන් ශක්තිය රහතන් වහන්සේට ඒ මහා කාශ්‍යප මහරතන්සෙත් ලැබුණේ අප්‍රමාදේ වෙලාව නැත්නම් අප්‍රමාදේ ඒ වෙලාවේ ඉස්මතු වෙලා මුතුන් පත්‍රලා තිබුණා. සතිය බුදු පරිග්‍රහ තිබෙන නිසා. ඒ නිසා අපේ මම පැවිද්දෙක් මම මේ කතා කරන්නේ ගිහි පිරිසකට එයත් අන්න මේ දිගට එක දිගට භාවනා කරන්න ලැබෙනව නෙවෙයි. ඉතින් ඒක නිසා එවැනි කෙනෙකුට මේ කියන විදිහට කන්දක් උඩ ඉඳලා බිම බලන්න වගේ දැකලා තමන් යන ගමනේ ඉස්සරහට හම්බ වෙන තියෙන මේ විවේකය කියන්නේ චිත්ත විවේකයක් නෙමෙයි උපදිවිවේකයේ ලක්ෂණ දැක ගන්න හැටි දැක ගන්න විශ්වාසය පහළ වෙන තෙක් ඒකට අවශ්‍ය කරන ධෛර්යය ලබා ගැනීම සඳහා කටේ කතා කළොත් යෝගාවචරයට ඉස්සල්ලාම හම්බෙන භවනා ජීවිතය හම්බෙන දේ තමයි දැනගන්න වෙන දේ තමයි මේ සතිය පිහිටීමේදී වැඩියෙන්ම ඵල ප්‍රයෝජන ලැබෙන්නේ කරදර වෙලාවල සතිය පිහිටීම. කරදර නැති තැනක පිහිටුන සතියට වැඩිය බොහොම බලවත් සති බලය බවටපත් වෙන්නේ කරදර තියෙනකොට සතිය පිහිටීම. එතකොට මේ යෝගාවචර ලබන ගුණය තමයි ඒ කරදර වලින් පොඩ්ඩක් දුරස් වෙනවා. කරදරම ආහාර කරගෙන කරදරම ශාක්‍යයක් කරගෙන කරදරෙන් ඈත් වෙන්න පටන් අරගත්තාට පස්සේ අර කරදර පිළිබඳව තිබුණු නුරුස්නා ගතිය. මේ කරදර එනකොට තමයි කාලකන්ණී කියලා හිතන ගතිය වෙනුවට මේ කරදරේ නිසාමයි මිනිස්සුયો ශෝක කරන්නේ කරදර නිසාමයි මිනිස්සු අප්‍රමාදීව නිස්සෝකී තත්ත්වයටපත් වෙන්නේ කියලා අර කරදර දිහාට කවදාකවත් නොදැක්ක බැල්මක් ඇති කරන්න පටන් ගන්නවා. ඒක නිසා භාවනා කරනකොට අපි ඇත්ත තමයි රුක් රුක් ශූන්‍යකාරකට යනවා. රුක්ක මූලයකට යනවා. එහෙම නැත්නම් අරණ්‍යගත වෙනවා. අරණ්‍යගත වුණත් රුක්ක මූලගත වුණත් ශූන්‍යකාරගත වුණත් යම් යම් සද්ද ඇහෙනවා. යම් යම් කායික වේදනාවක්. එහෙම නැත්නම් අඩු ගානේ හිතට හිතවිලි ඇවිල්ලා බාධා කරනවා. ඉතින් කියනවා ආධුනිකයට පුළුවන් තරම් එවැනි දෙයක් නැති තැනකදී මේ සතිය පිහිටව ගන්න කියලා. නැත්නම් ආරම්භක යෝගාවචර කියනවා පුළුවන් තරම් බාහිර කරදර නැති වෙලාවක සතිය පිහිටවන්න කියලා හරියට වාහනයක් පදින්න පුරුදු වෙන මිනිසයා මගේ නැති පදිකයන් නැති වාහන නැති පාරකට ගිහිල්ලා ඒ පුහුණුව කරන්නේ. නමුත් පුහුණුව කරගෙන කරගෙන කරගෙන යනකොට එයාට ටිකෙන් ටික අවස්ථාවක් සැලකෙනවා. ලෝකෙත් ඒ තරම් සංකරයි. ටිකක් සෙනගින්න තැන්වල ටිකක් වාහන තියෙන තැන්වල උනත් අප ගන්න නැතුව ගෙනියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් අපි එතකොට දන්නවා අර කවුරුත් නැතිසනක වාහනේ පදින්න පුරුදු කරලා පුරුදු කරලා ඒකත් ලොකු දෙයක් තමයි ආධුනිකයෙකුට. නමුත් ටිකක් පුරුදු වුණාට පස්සේ වාහනේ ටිකක් සෙනගින්න තැනක එහෙම නැත්නම් අවිනීත විනිත රියතුරන් ඉන්න තැනක ගෙනියලා අපගන්නතෝ ගමන ගියාම වාහන නැති සෙනග නැතන ගියාට වැඩිය ඒක ටිකක් වීර ගතියක් තියෙනවා. ඊට වැඩිය ඊට පස්සේ පොලක් හරහා එහෙනම් මේ කොළඹ වගේ නැත්තම් බොම්බායි වගේ තැනක වාහනේ අරගෙන යන්න පුළුවන් වුණොත් ඒක දැනගන්නවා ආර්යකත් වැඩි දක්ෂයි කියලා. අන්න ඒ වගේ තමයි ඒ කරදර නැති තැනට කියලා පටන් අරගත්තට ටික ටික ටික ටික එන කරදර ආහාර කරගෙන ටික ටික ටික ටික එන බාධක අමුද්‍රව්‍ය බවට පත් කරගෙන වැඩන්න යනකොට සතිය එnde ende ende ende බලවත් වෙනකොට තමන් තුළ ඇතිවෙන ප්‍රතිශක්තිය තමන් තුළ ඇතිවෙන මේ දැරීමේ ශක්තිය අර සෝකී පිරිසතර නිසෝකී වෙන්න පුළුවන් ඒ නකුල පිට සූත්‍රයේදී සර්වඥයන් සඳහන් කරන කය ලෙඩ වුණත් හිත ලෙඩ නොවු කරගෙන ඉන්න පුළුවන්. ඒක විශාල ලෙඩ බොන් ලෙඩුන් අතර ගියාම Tamanට ලෙඩ බෝ වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ශක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක අද එක එක ශේෂ්ත්‍ර වල පෙන්වලා දෙන්න පටන් අරගත්ත වෛද්‍ය විද්‍යාවේ ඒ වගේම කායික මානසික දෙකේම පෙන්ලා දීලා තියෙනවා. එහෙම නැගේම නිර්මාණශීලීත්වයෙන් බලනකොට අප්‍රමාදීව ගත කරන එකනට අනෙක් සාමාන්‍ය බාධක කරදර තිබුණට මොකද ඒ තමයි නිර්මාණශීලීත්වය කඩා ගන්න නැතුව ඒ අර ශාරීරික කායික ප්‍රතිශක්තිය කඩා ගන්න නැතුව මනස අසහනයටපත් කරගන්න නැතුව අනිත්‍යත් එක්ක සාපේක්ෂව ඉවසා දරාගෙන ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් ඒක පැහැදිලිවම අපි ප්‍රසිද්ධ කාරණාවකින් නිදාසන රූපක අරගෙන භාවනා කරනවත් මතක තියාගන්න ඕනේ. හැකිතාක්තරට සතිය පිහිටවන වෙලාවේදී අප්‍රමාදී පිහිටවන වෙලාවේදී ප්‍රශස්ත තත්ත්වම දෙන්න ඕනේ. ඒ දෙන්නේ ධර්ම ගෞරවය නිසා. බුද්ධ බුදුරජාණන් වහන්සේ පවා ආධුනිකයෙක් අරණ්‍යගත වෙන්න ඕන, රුක්ක මූලගත වෙන්න ඕන, ශුන්‍යාකාරගත වෙන්න ඕන කියන එක එක තැනකට අත නැර දේශනා කළා. නමුත් අරණ්‍ය කියන්නේ නිවන නෙවෙයි. ශුන්‍යාකාර කියන්නේ නිවන නෙවෙයි. ගහක් මුල කියන්නේ නිවන නෙවෙයි. ඒ විවේක ස්ථාන කියලා අපි සතිය පිහිටුවවට පස්සේ අපි කියමු පරයන්කේ වශයෙන් කියලා. පරයන්කේ කියලා සතිය පිහිටුවගත්තට පස්සේ ඒ ආනාපානය යෝධිය ගත්ත උපදේශ ටික වගේ කල්පී කරන ගත්තොත් අපිට ආස්වාද ප්‍රසවාසයට මුහුණ දා ගන්න පුළුවන් උණයි කියලා කිව්වොත් චිත්ත විවේකයේ වශයෙන් කතා කරලා කියන්න පුළුවන් එක ආස්වාසයක් හරි කමන්නේ ආස්වාසයේ වශයෙන් දැනගන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණයේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත්‍ය උද්දච්ච කුච්ච විචිකිච්ඡා නැහැ. නිවරණ නැහැ. ඒ නිසා මම නැවතත් ඒකම කියනවා. එක ආස්වාසයක් ආස්වාසයක් වශයෙන් එනකොටම දැක ගන්න. මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ නීවරණ චිත්ත වේකේ තියෙනවා. ඒකට යෝගාවචරයට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් ඊගාට එන ප්‍රසවාසයත් මත එන්නකොටම දැක ගන්න ලැබේවා ලැබුණොත් හොඳයි කියලා ආදාස්ථාන කරගෙන ඊගා ප්‍රසවාසය දැක්කා නම් අර ඉස්සලගත චිත්තක්ෂණ වගේ තවත් චිත්තක්ෂණයක් හම්බ වෙනවා මොන ප්‍රසවාසයකුත් පිට වුණා ඒකම දැනගත්තා ඒ වෙලාවේ මට කාමච්ඡන්දය කියලා මේ ප්‍රසවාසයට ඇති ආදරයක් ප්‍රේමයක් පහළ වෙන්නේ නැහැ එහෙම නැත්නම් ව්‍යාපාදයක් කියලා තරහක් පහළ වෙන්නේ නැහැ. අරමුණට මොනට කොට දාගෙන ඉන්නවනම් නිදිමතක් පහළ වෙන්නේ නැහැ. අරමුණත් එක්ක කෙලින්ම වැඩ කරන නිසා අතීත අනාගතයේ පශ්චාත්තාපව තිගැස්වීමක් දෙත්තේ. මේ ආස්වාස ප්‍රස්වාසය කියලා සැකේකුත් නැහැ. ඉතින් ඒකට යෝගාවචරයට බලාපොරොත්තුක් ඇති කරගන්න පුළුවන්. ආ එහෙමනම් මට මේ වගේ ආස්වාස ප්‍රස්වාස රැලි පහක් ආස්වාස ප්‍රස්වාස රැලි 10ක් තප්පර පහක් තත්පර 10ක් වශයෙන් මොනක දිගට දිගට පාත්තකන යනකොට අපි කියනවා බාධක නැතුව වාහනේ යන්තම් ෆස්ට් ගියර් එකෙන් සෙකන්ඩ් එකට සෙකන්ඩ් එකෙන් තර්ඩ් එකට දාගෙන අමුණවගෙන යන්න පුළුවන්. මෙන්න මේ විදිහට ආනාපානය හෝ වේවා පිම්බිමැක්ලීම හෝ වේවා සක්මනේදී වම දකුණු වශයෙන් හෝ වේවා අරමුණ පුහුණු වෙලා පුරුදු වෙලා මුණට මුණ දාගෙන ඉන්නකොට ඒ තුල යෝගාවචරයට තැම්පත් වෙනකොට වශී කර ගන්න පුළුවන් වෙනකොට සිද්ධි වීගෙන යනකොට ඒ යෝගාවචරයාගේ සතිය ප්‍රණීත වීමක් වෙනවා. එතන මට දැන් දිගට ආනාපාන ඉන්න පුළුවන්. මට ආස්වාද ප්‍රසවාස තව ඉස්සරහට වෙන 10 පළ බලන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙනවා. ඒ විශ්වාසයක් ඇති වුණාට පස්සේ මේ ආස්වාද ප්‍රසවාස තුළ ඉස්පාසු වෙනකොට අර තේරෙන්න පටන් ගන්නවා මම මේ ආනාපාන හිටියට දැනට සද්ද ඕනනම් තියෙනවා කියලා. ඒ වගේම හොඳට යම් යම් තැන්වල කය වේදනාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ අතරමැද ආනාපාන කරනවා හිතවිලිත් පනිනවා. ඉතින් මේක හරියට අර කරදර නැති තැන සතිය පවත්වනට වැඩිය කරදර තියෙන තැන සතිය පවත්වන හොඳයි කියන මූලධර්මය අහපු නැති කෙනෙකුට මේක Tamanටම සැකයක් උපදිනවා. අනේ මෙච්චර වෙලා මට කරදරයක් තිබුණේ නෑ මේ වයින් දැන් මෙවුවා මේ වට කරලා. ඉතිවිලිත් වෙනවා, වේදනක් වෙනවා, ශබ්දත් වෙනවා. ඉතින් කලබල වෙනවා. නමුත් කමඨාන් සුද්ධ කරන්න ගියාම මතක් කරලා දෙන්නේ ඒ ශබ්ද තිබුණාට Tamanට නෙවෙයි නම් ආමන්ත්‍රණය කරන්නේ. ශබ්ද තියෙදිම ආශස් ප්‍රසවාසයේ බලන එක ශබ්ද නැතුව බලනට වැඩිය හොඳයි කියලා කමඨාන සුද්ධ කරලා දෙනවා. වේදනා තියෙනවා. නමුත් දැරිය හැකි නම් වේදනා නැති තැනක සතිය පවත්වනට වැඩිය යම් යම් කායික වේදනා තියෙද්දි ඒවා අරා ගන්න පුළුවන් නම් ආශස් ප්‍රසවාසයේ පවත්වන එක හොඳයි කියලා ඒ සතිය අරට වැඩිය හොඳයි කියලා. යන්න මේ ත්‍රිලෝකයකොත් තියෙනවා. Tamange ඒ ගැම්ම හැල්ම කඩා දාන්නේ වරින් වර කඩාන වැදලා යනවා යන්නේ. ඒ තීටි සතිය පවත්තන එක කිචිවි නැති සතිය පවත්තන වැඩිය හොඳයි කියලා. මේක තීරුම් කරලා දෙන්න පුළුවන් වුණොත් යෝගාවචර තීරුම් ගත්තොත් යෝගාචර ඊගාදාසේ පරියන්කට යන්නේ අරිසත්ත්වදී ජයග්‍රහයි හැකියි. සද්ද වරෙන්, වේදනා වරෙන්, බහිචිලි වරෙන් මම බලන්න පුළුවන් තරම් ආනාපානසිකේ ඉඳයි හිත නොසලා තබා ගැනීමටයි සතියයි මට ඕන කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි කියලා ඒ විශ්වාසය ඇති කරගත්තට පස්සේ යෝගාවචරය අර සෙනගේ ඉන්න තැනක වාහනේ පදින්න පුරුදු කරුවා වගේ තේරෙන පටන් ගන්න. ඒකට අර වේදනා හිතුලි ශබ්දවල යම් දුරස්ත භාවයක් ලබනවා. ඒවා මේ යෝගාවචරය වට කරගෙන හිටියට. මේකෙන් වෙන්නේ මොකද්ද? අන්තිමට ආශස් ප්‍රසවාසත් එක්ක පුළුවන් වෙලා වැඩි වෙනවා. ඉම්බි මැකිලින් බලනවා නම් ඉම්බි මැකිලින් බලන්නේ වෙලාව හැමදේම මොකද අර පුංචි බාධාවට එයා ගණන් ගන්න. ඒවා නාව විදිහට ගණන් ගන්න. මේක හොඳට පැහැදිලි වෙනවා සක්මන් භාවනාදී. සක්මන් භාවනාදී මේ රූපත් පේනවා, සද්දත් ඇහෙනවා, හිතවිලිත් එනවා. ඒකෙදිත් මේ පොළේ පොළේ පය කැට කෙටෙන බව, ගැටෙන බව, හැප්පෙන බව බලන්න පුළුවන් නම් ඒවත් තිබුණට තිබුණ පරිදි බාධා වෙන්නේ නැහැ. තමයි හරියට සතිය සතියටත් වැඩිය හරි දෘෂ්ටියක් තියෙනවනම් ඒ දිගේ කරගෙන යන්න පුළුවන් නම් සක්මණේ පරියන්කට පරියන්කේ සක්මණට ලොකු මේ එකිනෙකට අත්වල් බඳ ගැනීමක් වෙනවා අතිනත දීමක් වෙනවා මෙතනදී මම මේ පෙන්වන්න හදන්නේ සමාධියක් පිළිබඳ සේයාවක් නැති වෙන්න පුළුවන් නමුත් සතිය තියෙන බව වැටේ. මේක නැව විදිහකට කියන්න පුළුවන් ඔය කියන දැන් මේ වෙලාවේ සමාධියක් නැහැ කියලා යෝගාවචරය කිව්වට සමාධියක් තියෙනවා මේ සමාධිය තමයි විපස්සනා සමාධිය කියලා කියන්නේ. මේ සමාධිය තමයි ක්ෂණික සමාධිය කියලා කියන්නේ. ඒක අර සමත සමාධිය වගේ එක හැල්බ යන එකක් නෙවෙයි. අර මොනවාවට සතිය පවත්වද්දී සතිය තියෙන බව දන්න නිසා මොකද්ද හැල්මක් තියෙනවා. මොකද්ද සමාධියක් තියෙනවා. ආන්නේ මේ විදිහට අප්‍රමාදයට යන්න පටන් අරගත්තොත් සතියට යන්න පටන් අරගත්තොත් යෝගාවචරය ඡෝදන අඩු අනුංග වැරදි දකින්නේ නැති පාඩම් දෙක ටික ටික ඉගෙන ගන්න. ඉස්සර පොඩ්ඩ හොසලංගින් මැස්ස යන්න බෑ පොඩි දෙයක් ආපු ගමන් අසවලා තමයි මට කරදර කිව්වේ අසවල් දෙය තමයි කරදර කිව්වේ කියලා කරදරේ ලොක් කරන්න ආවා. දැන් කරන්න දන්නේ මෙන්න මේ පුංචි පුංචි කරදර තියෙදි කොහොමද මම කරගෙන යන්නේ කියලා විශ්වාසය ඇති වුණාට පස්සේ චෝදනා අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒ විතරක් නෙමෙයි චෝදනා සද්ද වේදනා මැද කරගෙන යන්නේ ශක්තියක් ඇති වෙනවා. අන්නේ විදිහට ප්‍රමාදයට වැටෙන තියෙන අවස්ථාවල් අනන්තවත්යේදී අප්‍රමාදේ මාර්ගයෙන් ප්‍රමාදේ ප්‍රතිස්ථාපනය කිරීමේ ශක්තිය කවදාකවත් අරණ්‍ය ආරණ්‍යගත වීමෙන් පමණක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ශූන්‍යකාරගත වීමෙන් පමණක් ලැබෙන්නේ නැහැ. දුක්ඛ මූලගත වීම ලැබෙන්නේ නැහැ. එතෙන් ලැබෙන්නේ ආරම්භය ලබා දීම පමණයි. ආරම්භය ලබා දීලා ප්‍රමාදය කියලා කියන්නේ එන බාධකයේ කරදරයක් කරන, ඒකට ප්‍රතික්‍රියා කරන, නීවරණ පාල කරන, වෛර කරගෙන කටු ලන්දක් පාටපත් කරගන්න. අප්‍රමාදය කියලා කියන්නේ මේකෙන් හැප්පෙන්නේ නැතුව යන්න තියෙන ඊට බලන එකයි. නැත්නම් එයා ඇවිල්ලා මාව හෙල්ලුවාට මම නොසලී ඉන්න බලන උත්සාහය. ඉතින් මේක බුදුරජාණන්සේ දකින්නේ ප්‍රයත්නයේ ප්‍රමාණයට ප්‍රතිඵල තියෙනවා කියන ප්‍රයත්න නොකරපේකන මේක කවදාකවත් අත්දකින්නේ නැහැ. එයා හිතන කවදා හරි මෛත්‍රී බුදුහාමර පහළලා සීරු තිරුනාම එකම ධර්ම මණ්ඩපේ ඉඳදී බුදුහාමර බණක් දේශනා කරන සීරු දනාම සෝවාන් වෙයි කියලා සාදු කියලා ගෙදර යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙම ලේසි වැඩක් වෙන්නේ නැහැ. මේක Taman කළ යුත්තේ කරන්න. Tamanගේ පොට පාදා ගන්න එක ඒ දැනත් දැනටත් එකයි කයි මෛත්‍රී බුද්ධ සාසනෙත් එකයි. මෙහෙත් එකයි ඉන්දියාවෙත් එකයි. තමන් කොයි රටක හිටියත් එතන කොතනත් එකයි ක්ෂණ සම්පත්තිය කාට සමසිතී. මේක ප්‍රමාදේ අප්‍රමාදේ ප්‍රතිස්ථාපනය කිරීමේ කලාව දන්නේ නැත්නම් ඒ මනුස්සය හැමදාම අර මෝඩ වඩුව ආවුදත් එක කරබදනවා වගේ හැම වෙලාවෙම කටුකොලක් පාඩපත් කරගන්නවා. කවදාකවත් ඒ හරහ යන හැටි ආදාතියේදී හරහ යන හැටි දන්නේ නැති මොකද එක්කෝ සද්දා විශ්ව කරන්න ගිහින්. එක්ක සමාධිය ඉස්සර කරන්න කියලා. එහෙම නැත්නම් වීර්යය ඉස්සර කරන්න කියලා. සතිය ඉස්සර කරපේ කරාට මේක හරි සෙල්ලක්කාර වැඩක්. හරිම ජයග්‍රහී වැඩක් කරනවා එන්නේ එන්නේ එන්නේ ස්ථානෝචිත ප්‍රඥාව යොදලා සමාධිය කෝකේ තත්ත්වයට ගන්න හිත කැඩුනා කියලා සතිය හරි තියෙනවනේ. කැඩුනේ මේකට කියලා දන්නවනේ. ඊට පස්සේ හඳුනට පස්සේ යන්න ඕනේ තැන දන්නවනේ. ආ නිවිද කරගෙන ගියොත් ප්‍රමාදී අප්‍රමාදයෙන් ප්‍රතිස්ථාපනය කරගෙන ගියොත් යෝගාචරය වැඩි වේලාවක් ආනාපානත් එක්ක ඉන්න පුළුවන් වෙනකොට මෙතනදී යෝගාචරය විසින් දැන හෝ නොදැන සලකලිමත් යුත්තේ එක දිගට අරමුණක් පියා බලන ඉන්නකොට අරමුණ මොන ආකාරයක විපරිණාමයටපත් වෙනවාද කියන එක. මේක අපිට කරන්න දෙන්නේ නැති අරමුණ මාරු වෙන නිසා. කාමච්ඡන්දය කියලා කියන්නේ නිතර අරමුණ මාරු කිරීම. කාම ගුණ කියලා මේකට කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ විනෝඩ කරන්නේ අපිට නානා ක්‍රමේ සතිය පිහිටවලා ගත්ත අරමුණ දිහා බොහෝ වෙලා බලන්න සකස් කරනවා. සලසලා දෙනවා. ආශාසෙ ප්‍රසවාසෙ ආශාසෙ ප්‍රසවාසෙ ආශාසෙ දිගට දිගට බලනකොට ආශාසෙට එන්නේ එන්නේ මොකද වෙන්නේ? ප්‍රසවාසයට මොකද වෙන්නේ? මේකට කියන විපරිණාමය වෙනස් වෙන ගතිය කියලා කියනවා. පරිණාමය කියලා කියනවා. රූපාන්තරණය කියලා කියනවා. ඉතින් අර භාවනා කරලා යම් අවස්ථාවක මේ විදිහට එකම අරමුණක් එක දිගට බලාගෙන ඉනකොට ඒ අරමුණේ කාලානුරූපව සිටින මේ වෙනස්කම දැක ගැනීම සඳහා මෙහෙයූ හිතක් නැත්තම් මත යෝල්සමන්ස්කාරේ නැත්තම් ඒ යෝගාවචරයට මේ භාවනා හරිම නීරස එකක් කර්මැලි එකක් එන්න එන්න දුර්වර්ණ වෙන එකක් එන්න වෙන්න පිළිම වෙන එකක් එන්න එන්න බාධා වෙන එකක් බය වෙන එකක් අසරණ කරන එකක් වඩපත් වෙනවා. බුදුචර්යනාචි අපිට පෙන්වන්න හදන්නේ මේ අරමුණක් බොහෝ වෙලා බලා සිටීමේකේ බලා සිටීමේකේ විපරිණාමය දැක ගන්නයි කියලා බලන එක නා එන්න එන අරමුණ දිහා බලන්නේ අලුතෙන් සෙල්ලම් බඩුවක් හම්බ වෙච්ච පොඩි බබෙක් සෙල්ලම් බඩුව දිහා බලනවා. ඒක හැම හැම ආශ්වාසයක් පාසාම අලුත් හැකියමකින් නවම හැකියමකින් බලන ඉස්සලා ආශ්වාසය මේක වෙනස් වෙන්නේ කොහොමද? ආශ්වාසයේ මුල මැද වෙනස් වෙන්නේ මැදින් අග වෙනස් වෙන්නේ කොහොමද? ඊට පස්සේ ප්‍රසවාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද? සද්දයක් හිතිලි තියෙනකොට කොහොමද ආස්වාද ප්‍රසාරය? සද්ද හිතිලි නැති නෝර කොහොමද ආස්වාද ප්‍රසාරය කියලා හැම දෙයක් කරාම ආස්වාද ප්‍රසාස තේමාව වෙනස් වීම බලන ඉන්නකොට හරි යෝනිසමනස්කාරේ හරි අප්‍රමාදේ හරි ඇත්ත ඇති දැකීම වෙනවනම් බුදුජානනාංශයේ ශ්‍රීමුඛ පාඨයේම දේශනා කරලා තියෙනවා ආස්වාද ප්‍රසාර සංසීදේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රසං වාස සන්තෝ රසං අස්ස සාමීති පජානාති හිත අවශ්‍ය කරන්නට ගියොත් වෙන්නේ ඔබෙක් නිදා ගන්නකොට එන්න එන්න හුස්ම ටික කීකරු වෙන්න වගේ කය අවදි වෙන්න හිටියට ඉඳගෙන හිටියට එන්නේ එන්නේ එන්නේ මේක සංසිඳන හැබැයි සංසිඳව සිඳුනේ නැහැ කියලා කනගාටු වෙන්නත් එපා සංසිඳන කරන්නත් බෑ නමුත් සියලු සප්පාය කරනු අනුග්‍රහ කරනු සැලසුනොත් ඒක සංසිඳන එක තමයි වෙන්නේ. මෙන්න මේ සංසිඳෙන්න සංසිඳෙන්න අප්‍රමාදයේ සහ සතියේ ප්‍රණීත භාවය වැඩි වෙනවා. කාර්යක්ෂම භාවය වැඩි වෙනවා. සංවේදී භාවය වැඩි වෙනවා. මෙන්න මේ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න කරුණු දෙකක් වෙන්න ඉඩ තියෙනවා මේකෙන් හරි එක තෝරගන්න ඕනේ යෝගාවචරය. එකක් තමයි සංවේදී භාවය වැඩි නිසා ඇඟේ තියෙන පුංචි පුංචි වේදනත් උකුරු ගන්න පටන් ගන්නවා. වෙනදාට නොහැෙන ශබ්ද බව ඇහෙන්න පටන් ගන්නවා. වෙනස මේ තරම්ම Tamande හිතවිලි තිබුණේ නෑ නේද කියලා දැන් හිතවිලි වැඩි නේද කියලා වගේ නිකන් හිතවිලි බහුලනවා වගේ තත්ත්වයක්. ඒක තමයි අතහල යුතු පැත්ත. ගත යුතු පැත්ත මොකද්ද? ආශ්වාසයේ වෙනද පටන් වෙනද අහු වෙන තැනට කලින් ලාවට එනකොට මට දැන් අල්ලන්න පුළුවන් කියලා ආශ්වාසයේ මුල බලන්න පුළුවන් ගතිය. මේ දෙකම වෙන්නේ ආශ්වාස මේ සතිය දිනු වීම නිසා. ඉතින් එතකොට යෝගාවචරය උපදෙස් නොලබා දැස්තියක් නැතුව බණනාහ ගියානම් කලබල වෙන ඉඩ තියෙනවා මගේ කයේ කවදාකවත් නැති ඉතින් මේක වේදනා සාගරයක්. දැන් මම කොහොමද භාවනා කරන්නේ? මේ වේදනාව මෙනෙහි කරන්න ඕන. එහෙම නැත්නම් කරවන්නේ ඉන්න ඕන. නැත්නම් ඔර්ලෝසෝ කවදාකවත් ඇයිති නැති ඉතින් උනා ටිටි ගන්න පටන් ගන්නවා. මෙතෙක් කල් ඔර්ලෝසෝ තිබුණා ගණන් ගත්තේ නැහැ. දැන් ඇයි? එහෙම නැත්නම් හිතවිලි කවදාකවත් නොහිතපු දේවල් එනවා. ඒ වෙනුවට යෝගාවචරය කරන්න ඕනේ. මේක ඉතින් අර සතිය දිනුනේ මේ ලක්ෂණයක් වුණාට පේන්නේ බාධකයක්. ඒ වෙනුවට මේ දිනු සතිය යොදවන්න ඕනේ මොකේදද? ආශ්වාසයේ හට ගන්නා තැන බලන්න. එහෙම කියන්නේ මේ අප්‍රමාදයේ තවත් අර්ථකථනයක් ඇති කළ දෙන්නයි. මේ ලෝකේ හැදිලා තියෙන අපේ ඉඳුරන් හැදිලා තියෙන්නේ ඇති විලා ගොරෝසු වෙච්ච දේවල් බලන්න මිස කවදාකවත් ලෝකේ කැමති නෑ හට ගන්න තැන පෙන්වන්න. අපේ ඉඳුරන් ලෑස්තිත් නෑ ඒ ලාවට පටන් ගන්න තැන බලන්න ඒගොල්ලන්ට පේන්න පුළුවන් ඝන බාල වෙච්ච ගොරෝසු වෙච්ච අරමුණු පමණයි. ඒ නිසා හැමදාම අපි හේතුව බැලීම හටගන්න බැල්ම පන්නගෙන යන ජීවිතයක් අපි ළඟ තියෙනවා. කිසිම දෙයක හට ගැනීම බලන්නේ නැතුව හටගත්ත දේවල් එක දිගේ යන ගමනක් ජීවිතය කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සතිය ඇති කරලා කියනවා දැන් අපිට ඇත්ත ඇති ඇතිෙන් දැක ගන්න ඕනේ නම් මෙහෙවිය යුද්ධ අනුග්‍රහ කළ යුද්ධ තමයි ඕනෙම අරමුණ මූල කර්මස්ථානේ පටන් අරගෙන ඕනෙම අරමුණක් හට ගන්න පැත්ත ක්‍රමයෙන් දියුණු වෙගෙන යන පැත්ත බලන්න හිතේ යොමු කරන එකයි ඒක තමයි බුද්ධ ඥාන කියන්නේ යේ ධම්මා හේතුප්පවව තේසං හේතුන් තථාගතෝ ආහ. පසජි චෝයන්ස බුද්ධ ඥානසික ධර්ම විතර කෙරෙහි යම් ධර්මතාවයකින් නම් යම් යක් ධර්මපාණ යම් හේතුවකින් නම් තථාගතයන්න්සේ හේතුව කියණ්ඩයි බණ යොමු මෙහෙවලා තියෙනවා. ධර්මයේ යොමු මෙහෙවලා තියෙනවා. භාවනාවේ මෙහෙවන්නත් ඕනේ එහෙම. නිසා යම් කිසි කෙනා අන්නක් වගේ නිස්කාංශයක් එක් එකලසක් එනකොට යාන්තවට පටන් ගන්න ආස්වාසයේ ඉඳලා ගොරෝසු වෙනකන් ආස්වාසය බලන්න යාන්තට පටන් ගන්න ප්‍රස්වාසයේ ඉඳලා ගොරෝසු වෙනකන් ප්‍රස්වාසය බලන්න මේව ගත්තොත් වේදනා හිතිලි සද්ද වලින් එන බාධා පැත්තකට වෙලා අර ගැඹුරු සතියෙන් ප්‍රණීත සතියෙන් සියුම් සතියෙන් අරමුණේ වෙනදා නොදක්ක පැතිකඩක් පලා ගන්න පුළුවන් මූල කර්මත්තානේ මේක දැකපු කෙනාට අනිවාර්යයෙන්ම වෙනද තරම් කේන්ති යන්න ඉස්සර වෙලා කේන්ති හැදීගෙන යන හැටි තේරෙන්න පටන් ගන්නවා. විරුදා තරම් ආශාවක් හැදෙන්න ඉස්සර වෙලා ආශාව ගොඩනගීගෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. වේදනාවක් නොදැරිය හැකි මට්ටමට යන්න ඉස්සෙල්ලා ලාවට පටන් ගන්න හැටි තේරෙන්න පටන් ගන්නවා. හිතවිලි පවා හැම වෙලාවෙම ගොජ ගොජ දමමින් එන බබුල දමමින් තියෙනවා. ඉන්ටපො ගමන් එකක් කෝච්චක් වාගේ ඒක වැලට කොට කරනකොට පස්සේ තමයි අපිට ඒකේ බරපතල හිසිලක් පාටපත් වෙන්නේ. මේ වගේ හැම දෙයකම මූල කර්මත්තානේ හරහා අට ගන්නා තැන දැක් ගන්න පටන් ගත්තා නම් යෝගාවචරයේ ඉඳගෙනම ඉඳවන කමන්නේ නැහැ. හිටගෙන යන්න ගියත් සක්මන් කරත් කොහේ හිටියත් පේන්න පටන් ගන්නවා අපිට ගොදුරු වෙන්නේ ගොරෝසු වෙච්ච අරමුණු තමයි. හොඳ යෝනිසමනස්කාරය. හොඳ සතිය. හොඳ අප්‍රමාදයක් තියෙනවා නම් එච්චරම ප්‍රමා වෙන්න කලින් අරමුණු හැදෙන හැටි. පෙළ ගැහෙන හැටි. ඉර නෙමෙයි දකින්නේ අරුණලු නැති දකින්න පුළුවන්. අරුණලු නැක්කට පස්සේ තමයි ආකාශයේ ආකාශයේ රඹහ පාට වෙලා ඔන්න ඉර නගින හැටි දක්වන්න පුළුවන්. දැන් යෝගාවචර නැගපිට නෙවෙයි දකින්නේ නගින ඉරත් නෙවෙයි දකින්නේ අර ඉර නගින්න කලින් අරුණලු දකින්න මට්ටමට යනකම් මුලත මුලට යොදවන්න යොදවන්න අර සතිය දැලි පියක් ගලේ කාලා ගත්තා වගේ එන්න එන්න එන්න ඒ සියුම් වීමේ කෙලෝරක් දක්ව ගන්න බෑ. මේක තමයි ධර්ම ගැඹුර කියන්නේ. දැන් ගොරෝසු තැනින් පටන් ගන්න මුලට මුලට මුලට මුලට යොදවන යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයා මේ මමයා කියන එකේ සක්කාය දිට්ඨියේ හටගත්ත තැනටම බැහැගෙන බැහැගෙන යනවා මේක සාමාන්‍යයෙන් දැනට ඒ ස්නායු වෛද්‍ය විද්‍යාව සහ මොළය පිළිබඳ කතා කරන කට්ටිය යම් සමානතාවයක් දකින්න නම් මොළයේ සහ මනසේ ක්‍රියාකාරකම් වල ඒ සමානතාවය පෙන්වන්නේ නොපුරු මනස භාවනාවේ තොර මනස මේ මොලේ පිටකට විතරයි වැඩ කරන්නේ ඒක ඉදුරන් හා සම්බන්ධ ඥාන තියෙන්නේ ඒකට යමක් එන්න නම් ඒ අරමුණ හත්තර සැරයක් වැඩිලා ගොරෝසු වෙන්න ඕනේ ගොරෝසු වුණාට පස්සේ තමයි ඒක දකින්නේ ඒ හත්තර සැරේ දකිමින් මොලේ ඒකට ලෑස්ති වෙන්නේ නැති හිත ඒකට ලෑස්ති නැති අපේ tire පිටිපස්සේ සිද්ධ වෙන්නේ අපි දන්නේ නැහැ වතුනාට පස්සේ අපි ගාල බය වෙනවා මේ මොකද උනේ කියලා භාවනා කරපෙන්න දන්නවා මොලෙත් තියෙනවා මේ මනසෙත් තියෙන ඔයිට වැඩි යට තට්ටු. ඒ තට්ටු වලින් හැදිලා තමයි මේ මතු පිටට එන්නේ. ඒ නිසා අපේ හිත බාහිරවත්දී නම් අපිට දක ගන්න පුළුවන් ඉන්නේ මොලේ පිට කට්ටේ විතරයි. මනසේ පිට කට්ටේ විතරයි. අපි අන්තරාවර්තනේ නම් කරන්නේ ඇතුළට බලන්න යනවා නම් පිට කට්ටේ ඉඳලා ඇතුළට ඇතුළට බලන්න යනකොට මේ පෙරහැර හැදිලා ඉන හැටි, ඊට නැගගෙන ඉන හැටි, අරමුණක් මතුවලා එන හැටි ඒ කටයුතු දිහා බලනකොට පේනවා අපි සංසාරේ මෙතෙක් කල නොකරපු වැඩේ ඕක තමයි. අපි මෙතෙක් කල කෙරුවේ හැදිච්ච අරමුණු ඉදරන්න පොදුරු වෙච්ච ගොරෝසු අරමුණු බාහිරේ. රූප බලනවා කියලා කරන්නෙම බාහිරේ බලන. ශබ්ද අහනවා කියලා අහන්නෙම බාහිරේ. ගන්ධ රස පහස හිතවිලි. දැන් ඇතුළට යන්න යන්න යන්න යන්න එයා සමානම ලෝකයක් තියෙනවා. මේ අරමුණක් ඝන බහල වෙන හැටි. මේකට කියනවා මූලධර්ම. අන්නේම මුල දකින්න ගියොත් ਸਰවතනසේ සඳහන් කරනවා ආශ්වාස ප්‍රශ්වාස දෙකේ මේ මුලත් එක්ක මැද දකින්න එක තමයි අන්ත දෙක කියන්නේ. මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ මුලත් දැකලා මැදත් දැකලා අග දකින්න. මුල මැද දෙක දකින්න නැතුව කවදාකවත් අග දැකීමට හිත පුහුණු කරන්න බෑ. මොකද අපේ හිත අග දැකීම දකින්නේ අවමංගල්‍ය කාරණාව. අග දැකීම අපිට පේන්නේ අභාග්‍ය සම්පන්න දෙයක් විදිහට. ඒ නිසා අපි අග දකින්නේ ඒක නිසා බුදුජානනාංශ අපි තාමත්ම සූක්ෂමව, තාමත්ම ප්‍රයෝගයෙන් මැදට සතිය පිටවල මැද ඉඳලා මුලට ගෙනියන්නට උපදෙස් දීලා මුලයි මැදයි දෙක දැකීම පෙන්ලා දෙන්නේ අන්ත දෙක දැකීමක් විදිහට. අන්ත දෙක දකින්න නැතුව කදාකත් මැද දකින්න බෑ. මැද කියන්නේ මුල බලලා මැද බලලා අග බලනවා. මේ කාශ්‍යප මහරතනන්සේ මේ වෙලාවේ කරගෙන හිටියේ ওই වැඩේ තමයි. සතෙක් වශයෙන් හෝ අරමුණක් වශයෙන් හෝ ආවේගයක් වශයෙන් හෝ හැම දෙයකම මුලැමැදාක බලන. මේ එනවා මේ යනවා. මේ එනවා මේ යනවා. ඒව දිහා බලාගෙන ඉඳ ගියා මේක ආකල්පයක්ද මේක රූප ධර්මයක්ද මේක සතෙක්ද හතුරෙක්ද මිතුරෙක්ද ස්ත්‍රීද පුරුෂද මොකක්වත් නැහැ. කොයි දෙයකට තියෙන මේකම තමයි. මතු වෙනව ගොරෝසු වෙනව නැති වෙනව. මතු වෙනව ගොරෝසු වෙනව නැති වෙනව. අන්න ඒක දිහා බලනකොට බුදුරජාණන්සේ හරියට ලොකු කරලා බලන කණ්ණාඩියක් අතර දුන්නා වගේ මේ වස්තු වල තෝරන්න දෙයක් නැහැ කොයි එකත් එකයි. කොයි එකෙත් තියෙන්නේ නොදන්නා තැනකින් මතුවෙලා ගොරෝසු වෙලා නැතිලා යනවා. ඉතින් එහෙමනම් අපිට අරකට වැඩිය මේක ඕනයි කියනවක්වත් මේක මගේ රුචිකත්වය මේක නම් මම කාටවත් දෙන්නේ නැහැ කියලා බදා ගන්න දෙයක්වත් නැහැ. හැම දෙයකම තියෙන මේ ස්වභාවික ඒවට කියනවා සාමාන්‍ය ලක්ෂණ කියලා මතු වෙනවා ගොරෝසු වෙනව නැතිල මේ දේ දැක්කනම් මනුස්සයට ඊර්ෂ්‍යා කරන්න දෙයක් නැහැ මේ දේ දැක්කනම් මනුස්සයට මේ මසුරුකම් කරන්න දෙයක්වත් නැහැ ලෝකේ මතු වෙන තා හැම ධර්මයකට තියෙන පොදු ලක්ෂණ තමයි මතු වෙලා ගොරෝසුන නැති ඉතින් මේක ආනාපානෙට අල්ලලා ගොරෝසු ආනපන සතිය පිහිටවලා ඒක විනාඩි 10 15 ඉඳ ඇරලා ඒකේ හට ගන්නා පැත්තට අට ගන්නා තැනට යොන්සු මනස්කාරය යොමු කරවගෙන සතිය ඊටාම සිව් කරනකොට වෙන්නේ මොකද්ද ප්‍රධාන වශයෙන් ආශ්‍රත් ප්‍රසවාස දෙකේ වෙනස නැති වෙනවා මේක උනත් තේරෙන්නේ මුලදී ආශ්‍රත් ප්‍රසවාස දෙකේ වෙනස බලන්ඩ හිතේ දුක යෝගාචරයට විතරයි ඒ නිසා කියනවා පේන හැම වෙලාවෙදිම ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන හැටි බලන්න බලලා Tamanne භවනා දියුණු වෙච්ච එක තැනකදී එයි නිජමත නිසා නෙවෙයි සැක නිසා නෙවෙයි වෙන ප්‍රශ්නයක් නිසා නෙවෙයි මේ ආස්වාද ප්‍රසවාස දෙකම සමයි සතිය තියෙනවා දෙක වෙන් කරගන්න බෑ එහෙමනම් ඒ කියන්නේ හිත පිට යන්නේ නැහැ ආනාපාන හිතලා සතිය දියුණුයි. දැන් එහෙම දිගට කරගෙන යන්න පටන් අරගත්තොත් සතිය දියුණු වෙන්න දියුණු වෙන්න ආස්වාද ප්‍රසාදික සංසිඳිලා. එතන සංසිඳෙනසේ නොවැටහි නොදැනි සංඥාවක් ගන්න බැරි නිමිත්තක් ගන්න බැරි අනිමිත්ත ස්වරූපයටපත් වෙනවා. මේ අනිමිත්ත ස්වරූපයටපත් කරත් සැලෙන්නේ නැති මනසක් තියෙනවා. අනිමිත්ත ස්වරයට පත්තරත් සැක කරන්නේ නැති මනසක් තියෙනවා. අනිමිත්ත ස්වරයට පත්තරත් ආයාසයෙන් හුස්ම ගන්න නැති වෙන්න මනසක් තියෙනවා. අනිමිත්ත තත්තරත් පත්තර නින්දට වැටෙන්නේ නැතුව බේර ගන්න පුළුවන් මනසක් තියෙනවා නම් ඒක තමයි සතියේ බලවත්කම කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි අර සතිය බොහොම ලාමක සතියක් ඒ අනිමිත්ත තත්තර පත්තරන පාවා දෙනවා. මට මට නිින්ද ගියා කියනවා මට හුස්ම නැත්නම් ආයතින් හුස්ම ගන්න හදනවා නැත්නම් සැක කරනවා නැත්නම් නැගිටලා යනවා ඒ මොකද ඒ සතිය පරිණාමය අනුව අරමුණ පරිණාමය අනුව අහලත් නැහැ බලාපොරොත්තුකුත් නැහැ කරන දේ දන්නෙත් නැහැ. ඉතින් ඒ වගේම සරුවචනස මේක අවධාරණය කරලා කියනවා මේ දේ කවදාකවත් කොච්චර භාවනා කරත් Tamanට හරි දේ මේකයි කියලා පුද්ගලයෙකුට නම් කවදාකවත්ම කල්පනා වෙන්නේ නැහැ කියලා. එන එකයි තියෙන්නේ අහගන්න ඕන. පරතෝ ഘോഷය අත්‍යවශ්‍යයි. භාවනා කරන ගමන් පරතෝ ഘോഷාශය පරතෝ ഘോഷය කියලා කියන්නේ මේ දේ දන්න කෙනෙක්ගෙන් බුදුහාමුදුරන්ගේ එහෙම නැත්නම් මේ පැවතෙන කෙනෙක්ගෙන් අහගත්තොත් තමයි භාවනා කරනකොට අනුග්‍රහ කරන්න පුළුවන්. දැන් නම් භාවනා හරියට යන්නේ මම වෙන්න මේක සැක කරා. එක්ක මම නින්දට වැටුණා, එක්ක මම නැගිටලා ගියා. දැන් නම් මට ආනාපානයේ ආශ්වාස ප්‍රශ්වාසයේ පරිණාමය පේනවා, එන්නේ කීකර වෙනවා කියලා. අර මනසේ ඇතුළට ඇටින් කරනවා. මොලේ වුණත් මැදට මැදට මැදට යනකොට තමන්න තේරෙන පටන් අර ගන්නවර බාහිරින් එන අරමුණු වලින් එන තිගැස්ම කුප්පණ ගතිය අවශ්‍යන ගතිය මැදට යන්න යන්න අඩු වෙන පටන් ගන්නවා. තමයි පුදුමාකාර ඈත්වීමක් වෙන්න පටන් ගන්නවා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සහ හිතෙන්. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන දේ වලින් ඈත් වෙලා අරමුණ ඇතුළේම මුළු ලෝකෙම පෙනෙනවා. ආස්වාද ප්‍රසවාසයේ ඇතුළෙම සම්පූර්ණ ලෝකෙ පෙන්වන. එතකොට බාහිරේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ලෝකෙන් දුරස්ත වෙන්න පටන් ගන්නවා. බාහිරින් වෙන්නේ කන්දක් උඩ නැගලා ඒ ශෝකී ජනතාව දිහා නිස්සෝකීව බලා ඉන්නා වගේ තමයි තියෙන සද්ද ඇහෙනවා. මේ ගැන හිත කනගාටු වුණොත් නිවර්ණ ඇති කරගන්නත් පුළුවන්. නමුත් මට ඒ වෙනුවට ලාවට මත වෙන ආශාසය බලන්නත් පුළුවන්. ලාවට මත වෙන ප්‍රසවාසය බලන්නත් පුළුවන්. ඉතින් වගේක් තියෙනවා ඒවා මම කියාගත්තොත් පශ්චාත්තාප වෙන්න පුළුවන්. නමුත් ඒ වෙනකොට ආනාපානේ ඊටාම සිව්ත්ත්ත බලන්න පුළුවන්. ඒ වගේම කය ඒ වේදනාව වගේකුත් තියෙනවා. අයියෝ මෙච්චර වින් කරලු මෙච්චර දන් දුන්න මෙච්චර සිල් ලැබුව මොකද මට මේ දුක එන්නේ කියලා හිතුවොත් ඊවරණ ඕන ගන්න පුළුවන්. ඒ වෙනකොට නැත්තම් ආනාපානේ ඊටාම සිව්ත්ත්ට යන්න පුළුවන්. අන්න එතෙන් ඉර කවදාද අපි හිතමු. කම්බිය විදිහින් පුරුදු වෙන කෙනෙක් වගේ. කුලං වදින්න තැනකපත් වෙන පහන් දැලක් වගේ නැසලීමේ தත්ත්වදී මේ අනිමිත්‍ය තීටි හිත පාත්තන්න පුළුවන් වුණොත් එතකොට මේ යෝගාවචරයට එක தත්වයකටපත් වෙනවා රූප ධර්ම පිළිබඳව මේ මුල මේ මැද මේ අගතක් ගැනීමේ දක්ෂකමක් එනවා. නැත්නම් කායනපස්සනාවේ යම් ප්‍රමාණික වශීභාවයක් එනවා. අන්න එතෙන් දැවෙන්නලා මේකේ හොඳට පැයක් අමාරක් ඉන්න පුළුවන් තරමට. ඒක සාමාන්‍යයෙන් කියනවා කියන්නේ තියෙන්නේ මේක තමන්ගේ හැබෑ නිවහන බවටපත් කරගන්න පුළුවන්. මේ ඉන්ද්‍රිය ප්‍රතිපද ලෝකය කියලා කියන්නේ පිස්සු ලෝකයක්. ප්‍රමාද ලෝකයක්. සෝඛී ලෝකයක් ආතතිගත ලෝකයක් අසහනකාරී ලෝකයක් දැන් ඒ වෙනකොට එකෙන් පොඩ්ඩක් වෙන් වෙලා ඉන්ද්‍රියයන්ගෙන් බන්ධනය වෙන්නේ නැතුව අනින්ද්‍රිය බන්ධ වෙලා මේ මැදම පවත්න්න පුළුවන් නම් පමණක් ඔය කාය විවේකේ ඉඳලා චිත්ත විවේකේ ඉඳලා උපදි විවේකයට යන්න බින්ගේ පාදෙන්න පටන් ගන්නවා චිත්ත විවේක ලැබුණ පමණින්ම නෙවෙයි මේක සිද්ධ වෙන්නේ චිත්ත විවේකේ වශී කරගන්න චිත්ත විවේකේ දපණි දමා ගන්න චිත්ත විවේක ආණ්ඩු මට්ටු කරගන්න එතන සෑහෙන කැපකිරීමක් පාවා දීමක් ওই වචන දෙකේ නෙවෙයි හැබැයි ඔතන පාවිච්චි කරන්නේ දාන දීමක් කියලා කියන්නේ. මොනවද මෙතෙන්දී අපි දන් දෙන්නේ? තමයි මේක සංසාර පුරාට රැකගෙන ආපු තමයි රුචි අරුචිකන් දෙක අතරලා ගන්න. පෞද්ගලික ලක්ෂණ, පෞෂත්ව ලක්ෂණ අතරින්. මොකිටද අතරින්නේ ධර්මයේ නාමයෙන්. ධර්ම ගෞරවයෙන් සත්‍ය අවශ්‍ය නම් තමන්ගේ මල්ල පැත්තක තියන්න. තමන්ගේ මල්ලේ තියෙන්නේ තමන්ගේ රුචි අරුචිකා. තමන්ගේ ඇබ්බැහි. තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ. මේවා දැන් අයින් කරන්න අපිට වඩා වටිනා දෙයක් සඳහා මොකද්ද මේ සත්‍ය දැකීම සඳහා ඇත්ත ඇති ඇති දැකීම උපදි මට්ටමින් දැකීම සඳහා එතෙන්ද යන්න මේ රුචි අරුචිකම් පාවා දීම තමයි ලෝකේ කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨම දාන. අපිට මේ යාන වාහන, ඡාම බීම, ඉදුම් හිටුම් දෙනවා කියන එක ඒ කොන්තරත් ක්‍රමයට කරන වැඩක්. කොහෙද නැතු අපි උපදිනට හම්බ නැති සල්ලියක් හම්බ කරන එකෙන් ගත්තවත් තව කාට හරි දෙනවා විතරයි. ඊට වැඩි අමාරුයි ඇසිස්මස් ලේ දන් දෙන එක. ඒක එතකොට මේ තමන්ගේම දෙය කියලා තියෙන්නේ. ඊටත් වැඩි අමාරුයි කියලා කියන තමන්ගේ රුචි අරුචිකන්දක පැත්තට දානවා. ඊටත් වැඩි අමාරුයි කියලා කියන තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ අයින් කරනවා. ඊටත් වැඩි අමාරුයි කියලා කියන දැන නොදැන අපි ළඟ දෙන ඇබ්බැහි ටික අයින් කරනවා. ඒක තමයි මේ උපදි විවේකී කියලා සර්වඥාන්ත වෙන කිසිම සාසනයක නැති එකක් හඳුන්වලා දීලා තියෙන්නේ. නමුත් ඒක අප්‍රමාද වෙච්ච පමණින් කාය විවේක ලැබිච්ච පමණින් ලැබෙන්නේ නැහැ. නැත්නම් අප්‍රමාද කියලා පැමිණෙන්නේ නැහැ. චිත්ත විවේක ලැබිච්ච පමණින් ලැබෙන්නේ නැහැ. චිත්ත විවේක ලැබිලා ඒක හරියට ආරක්ෂා කරගන්න දරගන්න. නිමිත්තක් තියෙන සමාධියට වෙනද අනිමිත්ත සමාධිය. අරමුණ ගුරුසු තත්ත්වයට වෙනද අරමුණ සියුම් තත්ත්වයේ පුළුවන් තරම් ඒ தත්තරදී සත්‍ය පාත්තගෙන යනවනම් ඒ යෝගාවචරය සමත සමාධියකින් ලැබෙන වෙනස් ආකාරකින් පටන් ගත්තට සමත සමාධියකින් යන්න බැරි තරම් ශ්‍රේෂ්ඨ මට්ටමකට ඔය විපස්සනා සමාධිය දියුණු වෙනවා ඒ නිසා ශුන්‍යාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස වික්කුණෝ අමානුෂී රති හොතු පසන්තෝ උද්‍යප්පයන් කියලා ජජනසේ සඳහන් කරනවා ඒ හිස්තනකට ශුන්‍යාගාරට ගහක් මුලකට කැලේකට රිංගගත්ත සාන්ත හිතතියේ ශ්‍රමණයාට ඒ යෝගාචරයට විතර සාන්තය කියලා කියන්නේ නීවරණ නැති හිතක් ඇති කෙනාට අමානුෂී රතියක් ඇති වෙනවා. මනුස්ස ලෝකේ හිතා ගන්න බැරි මනුස්සත්වයේ ඉක්මවපු රතියක් ඇති වෙනවා. මේ රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශෝචින් පොඩින් ලබන ආමිෂ සැපයේ තිරිසන් සැපයක් හා සමානයි මේ සැපයත් එක්ක බලනකොට. මොකද ඒ තරම්ම ඒ සමාධිය කන්දක් කොට ඉඳලා පාවුල බලනවා වගේ තමයි. එහෙම නැත්නම් නිකන් හොඳටම දුක්ඛිත ශෝකජනක දෙයක ෆොටෝ එකක් බලනවා. තමන් දන්න මේක ලෝකෙක හැරි වෙච්ච දෙයක් තමයි. නමුත් තමන් නෑ. තමන් දෙක වෙලා නෑ තාම. මෙහෙම එකක් පේනවා. ආන්නේ වගේ තමයි තේරෙන පටන් අර ගන්න මේ ලෝකේ අප්‍රමාදේ වෙච්ච එකනාට ප්‍රමාදේ අප්‍රමාදේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරපු එකනාට අර කන්දක් උඩ නැක්කා වගේ පුදුම ඈතක ඉඳගෙන මේ දර්ශනේ බලන්න පුළුවන් වෙනවා. ඒ දර්ශනේ දකින්නෙම කවදාකවත් අර විදිහේ මේ චිත්ත විවේක මට්ටමකින් නෙවෙයි උපදි විවේක මට්ටමකින් උපදි විවේකයේ කියන්නේ අර විදිහට සාන්ත දාන්ත කරගත්ත හිතකින් යුක්තව අරමුණ නැහැ කියලා නිමිත්තක් නැහැ කියලා හිත කලබල කරගන්න නැතුව නින්දට වට ගන්න නැතුව හිටියොත් ඊට යට තියෙන චිත්ත සංස්කාර නැත්නම් සංඥා වේදනා ඉස්මතු වෙන පටන් අර ගන්නවා මෙතන ඉඳලා වෙන්න ඇති බුදුහාමුදුරන්ගේ බණ පටන් ගන්නවා මෙතෙන්ට එනකම් විතර Hindu ආගමෙන් තියෙනවා අඩු ගානේ ශීක් ලගාවත් මේ මේ සූෆිස් ලගාවත් කියන මුස්ලිම් ආගමේ භාවනා කරන පිරිසට කියන සූෆිනිකායේ ඒ වංශකයේ තියෙන මෙතෙන් දෙකම විස්තර කරනවා. Hindu ආගමේ තියෙනවා, ශීක් ආගමේ තියෙනවා, මුස්ලිම් ආගමේ තියෙනවා, කතෝලික ආගමේ තියෙනවා. වෙන විදිහට කියනවා කාය වේග, චිත්ත වේග දෙකම කොයි ආගමෙත් තියෙනවා. බෞද්ධයයිට අයින මේ භාවනාව මේක බුද්ධියට දින්න වෙලා තියෙන බෞද්ධයට කියලා ඒ බෞද්ධයාගේ මෝඩකමට. බෞද්ධයාට දැනගන්න තියෙන්නේ මේ උපදි විවේක පිළිබඳ භාවනා සීමා වෙලා තියෙන්නේ බෞද්ධයාට පමණයි. අභාග්‍යවන්ත දේ තමයි බෞද්ධයා දන්නේත් නැහැ මොකද්ද උපදි විවේකය කියන්නේ. ඒකටයි බුදුහාම ලෝකේ පහළ වෙච්ච බවක් දන්නේ. මොකද ඒ තරම්ම අපි මේ ආගමකට අහු වෙලා මූලධර්මවාදී වෙලා මේ නිකාය ભેද ආගම් ભેද කඩාගෙන. නමුත් යම් තැනක මතුවෙන හැම දෙයක්ම නැති වෙනවා ඇතිවීම නැතිවීම දෙක දකින්න පටන් අරගත්තනම් ආගම් අතර වෙනසක්, මිනිස්සු අතර වෙනසක්, සැප දුක අතර වෙනසක්, දුක්පත් පොසත් වෙනසක්, පඬිත බාල වෙනසක් මොකක්වත් නැහැ. කොයි එකකටත් ඕක තමයි සංසිද්ධිය. එදාට තමයි ඇත්තටම මනුෂයා මිනිසෙක් වෙන්නේ. එතකම්ම මේ මනුෂයා Tamange මේ මේ මැනලා අනුම්මනින තාරාතිරන් සහිත මම උසස් අනුත්ය පාත් කියන හිතන ඒ එක්ක හීනමාන අධිකමාන දෙකකින් පිළිච්ච ජන මේ රෝගියෙක් වඩපත් වෙනවා. උපදිවිවේක යන්න පටන් අරගත්තට තේරෙන පටන් ගන්න මේ උපදිවිවේක පොදිය තමන්වත් ලියලා බලලා නැහැ. මේක සංසාරයෙන් සංසාරයට අන්ධකාරයේ අතින් අතට යන මල්වට්ටියක් වගේ යවලා තියෙනවා. මම යා කියන එක තීන්දුව වෙන්නේ මේකෙන් නමුත් කවදාවත් දැකලා නැහැ. මේකට පහින්දිනවා, මේකට කඹරනවා, මේකට හම්බ කරනවා, මේක මේක සම්පූර්ණ කරනවා. නමුත් සම්පූර්ණ වෙලා කාගේ න්‍යායපත්‍යයටද වැඩ කරන්න කියන එකවත් දන්නේ මේ උපතිවේකී මල්ලේ තියෙන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. එනිසා මේ චිත්ත විවේකය සම්පූර්ණ කරගෙන උපදි විවේක වල තියෙන නැත්නම් ආශයන්ශය ධර්ම මතුවෙන්න ඉඩ ඇරියොත් ඒක තමයි ඔය අන්තිම ඉහළම කවුන්සලින් කියලා කියන්නේ. එතන ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කියන්නේ ඔය පිටරටවල ඒක වෙන්න පටන් ගන්නවා තමන්මයි ලෙඩා තමන්මයි වේදා තමන්මයි රෝග ලක්ෂණ. පේන්න පටන් අර ගන්නවා උඩ තියෙන ආවාර දෙක නැති වුණාට පස්සේ අර යට තියෙන ආශව ධර්ම, අනුශේ ධර්ම මතුවෙන පටන් අරගත්තට පස්සේ ඒ කාය විවේක, චිත්ත විවේක ලබා ගන්න සෑහෙන වේදය. සෑහෙන දුර යන්න ඕනේ, සෑහෙන ප්‍රයෝග කරන්න ඕනේ. මේ උපදි විවේක වල තියෙන දැක්ක පමණින්ම ඉව දුර වෙනවා. දස්සනා පහත අපයක දැක්කොත් මම මගේ මම මෙන්න මේ જાති මිනිස්සෙක්. මම මේ මේ දේවල් වලට රුචි. මම මේ මේ දේවල් වලට ඇබ්බැහි වෙලා කියලා දැනගත්ත පමණින්ම ඒ ඒ ඇබ්බැහියෙන් ඒ මනස ඉබේම නිදහස් වෙනවා. ඒ බවට සරුවචනසේ සාධක අපිට වෙලා තියෙන්නේ අපේ මල්ල ලියලා බලන්න වෙලාවක් නෙමෙයි අනුන්ගේ මේ ගන්තබාව විශ්වාස කර කර ඉන්න එක තමයි කරන්නේ. අනුන්ගේ දේවල් මත තමයි මරණ කම්ම කරන්නේ. කවදාකවත් තමන්ගේ දේ බලන්න වෙලාවක් නැහැ. උනත් දැක්කත් ඊට වැඩි හොඳ ටෙලිවිෂන් බලන්නේ කියලා ඉතින්. ඊට වැඩි හොඳ පත්තරේ බලන්නේ කියලා ඉතින්. එහෙම නැත්නම් ඊට වැඩි හොඳ නව කතා කියන නැත්නම් අල්ලපු ගෙදරත් එක කයිවරු ගගා ඉන්නේ කොහොමදයි කියලා ඉතින්. නමුත් ඒ තාකල් එන්නේ ප්‍රමාදේ කවදාකවත් අප්‍රමාදයට යනවා. එතන කවදා හෝ අපි දැනගන්න ඕනේ ප්‍රමාදේ අප්‍රමාදේ මාර්ග ප්‍රතිස්ථාපනය කළොත් අපිට තමන්ටම තමන් දිහා පිට කෙනෙක් බලන්නා වගේ දැක ගන්න පුළුවන්. උපමාවක් විදිහට කියනවනම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් වැඩ කරද්දී වීඩියෝ කැමරා එකක රෙකෝඩ් වෙනවනම් අපි කවදා හරි මේ වීඩියෝ ක්ලිප් එක දාලා බලනකොට අපිට කියන්න බෑනේ මේ වීඩියෝ ක්ලිප් එක බොරු කරලා තියෙනවා කියලා අපේ ප්‍රകൃතිය පේනවා. අනිත් දවසේ බලන්න වීඩියෝ ක්ලිප් එකක් දාලා තිනවා කියලා දන්නවනම් අපි ඉබේම කී කරුවෙනවා. කියන්නේ මොකක්වත් ඕනේ බයලජ්ජා දෙක එන්න වෙන මොකක්වත් ඕනේ මේක රෙකෝඩ් වෙනවා කියලා දැනගන්න එක විතරයි ඕන කරන්නේ. ඒක නිසා ඕන තැනක දැන් ඇමරිකාවේ දෙලිම කරා කෙරුවේ නම් පාහර තුච්ච අදහසකින් හැම වීදි කොනකම ටෙලිවිෂන් කැමරාවක් තියෙනවා. හැම එයාපෝට් එක හැම තැනම වීඩියෝ වෙනවා. ඒ නිසා අපරාධ 180ක් කණුවක් අඩුයි. මේ ළඟදී අවුරුදු 5ක් 6ක් ඇතුළත කොළඹත්තේ වැඩේ කරලා සෑහෙන අපරාධ අඩු වුණාලු. කොයි වෙලාවෙ කොතන කැමරා වැඩ කරනවද දන්නේ නැහැ. හැබැයි ඒ කරන්නේ හිතන්න එපා මේ පොදු ජනතාවගේ අරසාව සඳහා නෙවෙයි මේ මහය කාලගේ අරසාව තුන් කරගත්ත වැඩක්. අපි අපේ ටැක්ස් වලින් වැඩේ කරන්නේ. මේක ලොකුම අරසාවෙන් නමුත් වෙලා තියෙන වැඩේ ඒකයි. ඒ නිසා කවදා හෝ අපේ දිහාට කැමරාවක් යොමු වෙලා තියෙනවනම් ඉබේම බයලජ් දෙක පිටවෙනවා. ඉබේම අපි පෝස් කරන්න පටන් ගන්නවා. ඒ නිසා සති කැමරාව කවදා හරි ඕපන් නම් ඒ වීඩියෝ වෙන බව දන්නවනම් හොඳට මතක තියාගන්න ඉබේම බයලජ් පිටනවා ඉන්දිය සංවරේ එනවා සීලේනවා. ඉතින් අපේ වෙලා තියෙන කවදාකවත් අපිට අර චිත්ත විවේකේ පහු කරලා උපදි විවේකේ විදිහාට මේ කැමරාව දාගන්න වෙලාවක් නැහැ. මොකද අපිට ඒ තරමට ගෙවල් වල වැඩ. ඒ තරමටම නෑදෑයින්ගේ වැඩ. ඒ තරමටම සමාජික ආර්ථික දේශපාලන වැඩ. ඉතින් අපි තුන අපි ලොකු මිනිස්සු කියලා. මොකද අපි සමාජයේ බොහොම උසස් සමාජ කටයුතු කරන හොඳ දේශපාලන කරන උඟ ආර්ථිකය ලැබලා තියෙනවා අන්තිම කාවටද පහදින්නේ මාර්යාගේ දසමාර දේනාවට තමයි. Taman කවුද කියලාවත් බලා ගන්න වෙලාවක් නෑ. ඉතින් කාශ්‍යප මහරතන් වහන්සේ තමන්ගේට හිත යොදලා බලාගෙන ඉන්නකොට මේක ඇතුලේ කෙලෙස් හෝ නිකලෙස් ආශ්වාස හෝ ප්‍රශ්වාස මේ හැකිලි මොන දේ වුණත් ඇති වී යන්නේ හැටි බාහිර ලෝකයේ ප්‍රඥාවන්තයන් අතර මොඩයෝ ශෝක වෙන්නන් අතර නිශෝකියත්තු බාලයන් අතර දිහිර පුද්ගලයෝ ඉස්තාවර මිනිස්සු අතර අනිශ්චිත මිනිස්සු දකින්නකොට බුදුරජාණන්තර සන්තෝෂයක් වෙන හැටි වෙනවා මගේ ශාසනය අඩු ගන්න එකෙක් Tamange වැඩක් කරගන්න. ඒ දර්ශනය අද දක්වම තියෙනවා. බුදුරජාණන්සේ තාම සතුටු වෙනවා. බුදු අධිෂ්ඨානයට අවුරුදු 2600ක් ගිහිල්ලත් මේ Tamange වැඩක් බලාගෙන ඇතුළට නැමිච්ච පුද්ගලයා දකිනකොට එතන තමයි ශාසනය පිහිටන්නේ. ඒකට මම කියන්නේ mind your business කියලා. අපිට තියෙන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් Tamange වැඩක් කරගන්න වෙලාවක් නැහැ. අපි සාධාරණීකරණය කරනවා මම මේක කළ යුතුයි කියලා. මේ සේරම ප්‍රමාණය. ඉතින් මම දන්නවා මේ වගේ වචන කතා කරපුවාම ගියත් හරියට කැළඹෙනවා. ඉතින් මම නෙවෙයිනි කියලා තියෙන මේ පොතේ නෙදී. ඉතින් ඒ නිසා ප්‍රමාදයේ හිරියක් අප්‍රමාදයට කරන්න බෑ. පුළුවන් තරම් දවසට අඩු ගන්න එක චිත්තක්ෂණයක් එක හුස්මක් එක පැයක් මේ විදිහට දාගෙන දාගෙන ගියොත් තමයි තේරෙන පටන් අරගන්නේ Taman කවුද කියලාවත් තේරුම් ගන්න නැතුව අපි කාටද කොහොමද අනුන්ට උදව් කරන්නේ Taman කවුද කියලා තේරුම් කරගන්න Tamanගෙම හිතමත් වංච කරනවා Tamanගෙම හිත ෂඩයි Tamanගෙම හිත මායාවේ Tamanගෙම හිත චපලයි හිත කැමති නැහැ හිතේ මැජික් දක ගන්නවා ඒ නිසා ඒක අනුසය මට්ටමේ සම්පූර්ණයෙන් කුල්ලෙන් වහලා තියලයි ඔය චිත්ත විවේකයි කාය විවේකයි කතා කරනවා. එනිසා අපි කාය විවේක චිත්ත විවේක සම්පූර්ණ මේ වශී කරගෙන අර උපදිවේක පැත්තට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ දැක්ක ක්‍රමයටමයි මහා කාශ්‍යප මහරතනසේ දැක්ක ක්‍රමයටමයි මේක කවුරු දකින්නේ. මේකේ තියෙන්නේ ඇතිවීම පැවතින් යන ධර්ම පරම්පරාවක් මිස මම මාගේ කියා ගන්න දෙයක් නෑ මේක චිත්ත නියාමයට වැඩ කරනවා උතු නියාමයට වැඩ කරනවා කම්ම නියාමයට වැඩ කරනවා බීජ නියාමයට වැඩ කරනවා හේතුඵල ධර්මයක් තියෙන. ඉතින් මේ ටික මම කියාගෙන මේක මගේ කියාගෙන මේක මගේ ආත්මය කරගෙන තමයි ඔය නිස්සෝකී ක්‍රමය අධ්‍යයදී අපි ශෝක කරන්නේ. ඒක ඒක හිතලා ගන්න බෑ අපිට ඒක නිසා භාවනාවෙන් අපි පැත්තකට ගිහිල්ලා අපේ ධ්‍යාන, Taman ධ්‍යාන වර්තමානයේ මේවා මතුවෙනකොට ඇති වෙන නැති වෙනට බලන හිටියෝ. ඊතාව මහකාශ්‍යප භාරතනස දැකෝ දැක්ම බලන්න බැරි වෙන්න හේතුවක් නැහැ. අපි ඉන්දියාවේ නොවුනට අපි බුදුරජාණන්සේගේ සමකාලීන වුණාට බලන්න බෑයි කියලා දෙයක් නෑ. එතකොට පඤ්ඤාපදාද මාරුය්‍ය අශෝකෝ සෝකීන සෝකිනී පජා. ප්‍රඥා නැමැති පාදාහතේ නැගලා සෝකී ජනතාවක් දිහා අශෝකීව බලන්නේ. නොසැලී බලන්නේ හිටුවා. තබ්බතට්ඨේව බුම්මට්ටා. කන්දක් උඩ නැගලා ගම දිහා බලනවා වගේ. එහෙම නැත්නම් ධීරෝ බාලෝ අවේකති. ධීරව තාමත්ම දක්ෂ සූරව මේ යමක් කමක් නොදන්න ප්‍රමාදේ නොදන්න ප්‍රමාදේ වැටිලා කාම ගුණේ ගත කරන මිනිස්සු පැණියලියට වැටිච්ච ඇඹලයා වගේ දුකටපත් නැති දකින්න. මේක වෙන්නේ කවදාකවත් මතක තියාගන්න මේ බහුවචනෙන් වෙන්නේ. ඒක වචනේමයි. මේ කටයුත්ත මමත් එක මගේ දරුවෝ ගෙනියන්න ඕනේ මගේ අම්මා ගෙනියන්න ඕනේ කියලා දෙන්නකොට සාධාරණ නැහැ. ඕනම කෙනෙකුට කෙරුවොත් හරියට ප්‍රතිපදාවදී ගියොත් ඕනම කෙනෙකුට ඉතින් යන්න පුළුවන්. ඉතින් බුද්ධජාන වංශය කරන දන්නේ හැකි හැම කෙනෙකුටම පෞද්ගලිකව වෙන් වෙන් වශයෙන් මේ උපදේශ ලැබලා දීලා අප්‍රමාදේ මාර්ගයෙන් ප්‍රමාදේ හැප්පා ප්‍රතිස්ථාපනය කරලා මෙච්චර ශෝක ජනක ලෝකයේ නිස්සෝකීව ගත කරන්නේ. මෙච්චර බාලයන්ගෙන් පිරිච්ච ලෝකේ පඬිතේක ධීරේක ගත කරන්නේ මෙච්චර පොළොව මට්ටමේ ගත කරන කට්ටිය ඉඳදී ඉහළ මට්ටමට ගිහිල්ලා කුරුල්ලෙක් බලන්න වගේ මේ ලෝකෙ දිහා බලලා ගත කරොත් අපිට කියන්න පුළුවන් මේ ආත්මය අපි නැත්නම් මේ ජීවිතය අපි නැත්නම් මේ ගෞතම සී සම්බුද්ධ ශාසනය අපි වැඩ කරා. ඉතින් ඒකට නැවතත් මේ දේශනාව හමාර කරන නිසා සම්බන්ධතාවය පෙන්වන්න ගියොත් මේක සද්ධාහයෙන් යන්න බෑ කියලා කියන්න බෑ. ඔව් සද්ධාව විශ්වාස කරන්න බෑ. වීර්යය යන්න බෑ කියලා කියන්න බෑ. නමුත් වීර්ය විශ්වාස කරන්න බෑ. සමාධියෙන් යන්න බෑ කියන්න බෑ නමුත් විශ්වාස කරන්න බෑ අවිශ්වසනීය. ඒ ධර්ම වෙනුවට විශ්වසනීය ධර්මයක් විදිහට බුදුහාමර පෙන්නලා දීලා තියෙනවා සතිය. ඒ සතිය ඉස්සර ගන්න කියොත් ඒ සද්ධාව නැත්තම් හැදෙයි. වීර්ය නැත්තම් හදලා දෙයි. සම්ප්‍රඥාව නැත්තම් සමාධිය නැත්තම් හදලා දෙයි. අපිට කරන්න තියෙන්නේ මේ සතිය පෙර ගමන් කාර්ය බවට පත් කරනවා. පත් කරනකොට Tamanටම ඒ අඩුපාඩු සම්පාදනය කරන්න යන්න පුළුවන්. ඒකට ගිහිකම හෝ ස්ත්‍රී පුරුෂ භාවය හෝ මොනම දෙයකවත් බලපෑමක් නැහැ. බලපෑමක් නැහැ කියලා කියන්නේ මං කියන්නේ මේ බණ ඇහුවට මේ විදිහට කියලා ඔක්කොම නිවන් දකි කියලා. මං කියන්නේ Tamanටම Tamanගේ අඩුපාඩු ටිකක් හදාගෙන අඩුපාඩුකම් ටික හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් මේ ජීවිතේම නිවන් ලබන්න බැන්නම් ආසන්නට හරි යන්න පුළුවන්. ඒ නිසා සමස්තයක් වශයෙන් දේශනාව සම්පිටනය කරනවා නම් කියන්න තියෙන්නේ මේ අප්‍රමාදය මේ සතිය බුදුරජාණන්ගේ ප්‍රධාන ඉගැන්වීම බවත් පරියංකේදී හෝ වේවා සක්මණේදී හෝ වේවා ඉදිරියට වැඩ කරනකොට හෝ වේවා ඇකිතාක් තුළට මේ සමාධිය සතිය ඉස්සර කරගෙන ගියොත් සංකරතා සංකීර්ණතා ගැටුම් අඩු කරගෙන ඒ නිවන විතරක් නෙවෙයි තමන් කරන මොන වෘත්තිය හෝ වේවා මොන ශිල්පය හෝ වේවා ඒ දක්ෂකම දියුණු කරන්න ඕන. ඒ නිසා අපිට තව මට තව කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම දෑවැදී තමයි දායාදේ තමයි දෑවැද්ද තමයි මේ සතිය ඉස්සර කරගන්නට කියන නිසා අපි අපේ දරුවන්ට අපේ අපේ අම්මලා තාත්තලාට අපේ අපේ ගුරුවරයන්ට උදාහතර මතක් කරලා දෙන්න ඕනේ තම තමන් තම තමන්ගේ සතිය පිහිටුවා ගන්න කටයුතු කරනවා නම් වෙන කෙනෙක්ගේ සරණක් පිටක් නැතුව තමන්ට කරදරයකදී අමලියකදී පිහිට කරගන්න පුළුවන් නිවන් ලබා ගන්නත් පුළුවන් ඒ වගේම තමනුත් කියන තමනුත් ඒකට ආදර්ශයෙන් කටයුතු කරන්න අපිට වගවීමක් වෙනවා එහෙම නැත්නම් පෙරගමන්කාරයෙක් වෙන්න වෙනවා. ඒ හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරන්න ඕනේ එහෙම පෙරගමන්කාරයෙක් වෙමි. අප්‍රමාදයේ මාර්ගයෙන් ප්‍රමාදය දුරවන් කරගෙන අනික් අයටත් මේක ආදර්ශයෙන් පෙන්නලා මේ 2600ක් පරණ වෙච්ච මේ ශාසනය ගන්න තියෙන උත්තරම අර්ථය තමයි සිද්ධ කරන අතර මේකමයි ශාසනයට අපිට කරන්න පුළුවන් ලොකු සේවය. අන්නේ සඳහා සියලු දෙනාටම ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැවත කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා